හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි මේ වෙලාවෙන් කරගෙන තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා ඒ අනුව අපි ඉදිරියට යමු ඒ අතර වාරදී කාටට වෙන ධර්ම සාකච්ඡාව යද්දී අතර වාරදී කතර වෙන්න සභාගත කරන දෙයක් තියෙනවා ප්‍රශ්න ප්‍රකාශන සභාගත කරන්න කියලා කර්මය මතක් කරනවා. කරු ස්වාමීන් වහන්සේ ඊයේ පැනවන ප්‍රශ්නයට ආත්මසම විරුද්ධ දෙයක් මට මම අත්විඳෙමි. බුරුමතයි පිළිසගේ චව් චව් භාෂාවෙන් කියන බුදුගුණ වර්ණ ඇසෙන්ට මගේ ආරමුණු කරා ඒකට අපහසු පහසු වේ. එවිට හිතේ විසින්න බවක් නැති එනි. ආනාපානය හොඳින් පිටයි මේක ඇති කැමැත්ත ඉන්දිය අසංවර ගතියද ප්‍රශ්න බුරුම තායි පිටිසගේ චව් චව් භාෂාවෙන් කියන බුදුගුණ වර්ණ ඇසෙට මගේ ආරමුණ කරා ඒකට පහසුයි. ශ්‍රවිත හිතේ විසිරණ බවක් නැති හේනි ආනාපානෙ හොඳින් පීඩයි මේත අති කැමැත්ත ඉන්ද්‍රිය අසංවර ගතියක්ද ඇත්තටම ඒකම තමයි ඊයේ කියපු ප්‍රශ්නෙත්. ඊට ආක්ෂම විරුද්ධ එකක් නෙවෙයි ඊයේදී කියුනේ ඒ භාවනා කරගෙන ඉන්නකොට සාමාන්‍ය භාෂාවල් කරදරයක් නැහැ කියන එක මේ කියලා දෙන පහසු පහසුවක් කියන එක සිංහලෙන් කියන එක ඇහෙනකොට හිත පිට යනවා ඒකට ඇදිලෙන ගතියක් තියෙනවා මේකෙදී කියලා තියෙනවා මේ අමතර කරදර තියෙනකොට හිත ලේසියෙන් Tamange මූල කර්මස්ථානට එන ගතියක් වෙනවා කියලා ඒක සමාන්තර ගතියක් ප්‍රශ්න දෙකේම තියෙන්නේ ඉතින් ඒකට මේ ඉන්ද්‍රිය අසංගතය කියලා කියන අමාරු මොකද Tamanට ඕන තියෙන වෙලා තියෙන දැන් කොහොම හරි හිත අරමුණට එන එක නිසා අසංගත ගතියක් නෙමෙයි තියෙන්නේ අර බාහිරට අනේකට අකමැත්තක් නැත්නම් බාහිරට ගියාට අහන්න ලැබෙන දේ පිළිබඳව අකමැත්තක් නැත්නම් තීරණ ගතිය නිසා හිත අරමුණට එනවා වෙන්න ඇති ඉතින් එනමුත් මේ එක් මේ වගේ සිද්ධියකින් ගොඩාක් ඒ වගේ විස්තර කියන්න අමාරුයි කොහොම නමුත් මේ කලින් භාවනා කරපු නිසා ඊයන භාෂාවේ අර්ථය තමන්ට මීරි නැති නිසා අරමුණට හිත ඇවිල්ලා තියෙනවා. ඉතින් මේව තමන්ගේ වාසියට හරවන යන එක තමයි කරන්නේ. එහෙම නැත්නම් මේවා පිළිබඳව එච්චරම විග්‍රහ කිරීමක් අවශ්‍ය කරන්නේ කොහොම හරි වෙලා තියෙන දේ හොඳයි කියන එක. නමුත් ඒක ඉන්දියා සංවර ගතියක් කියන එකට නම් මේ ඒ වගේ නිගමනයකට යන්න ඉඩක් නම් පේන්නේ නැහැ. ප්‍රශ්නේ ඉදිරියට මට මට දැනෙන අතුරුදී 极限展一色的 tomorrow in sun，一个 specific 单一个 within，一个是嘛儿，那到了啊哈，但是呢，这个是 Tibetan 还是瓜卡里，啊那个嘛，那个这里面，这里面一个 specific 单一个点，被那个 diffuse 出来的，那么一个 department try 来。Because uh, I came to the conclusion that it was helpful. Exactly what uh, the question was made. So I was playing with it two or three times, and finally I was able to get into uh, Anapana in a more smooth way. එතකොට විචලන uh, සාධක තුනක් ගැන කතා කරනවා වේදනාවයි පිටින් සද්දයි ආනාපානයි. විචලන විචල සාධක දෙකයි. බාහිර සද්දේ ආනාපානයයි. Uh, ඒ දෙකේදී පිළිලා තියෙන්නේ බාහිර දෙකම කරදර දෙකක්. ඒ නැත්නම් අපි නුරුස්නා කියන දෙකක්. ඒ නිසා හිත පිටතට යන්නේ නැතුව uh, මේ අරමුණට එන වාසිය තිබිලා තියෙනවා. ඒකට මේ මේ ওই කියන ප්‍රකාශ දෙකටම මට පේන්නේ කලින් භාවනා කරලා තිබුණ එකෙන් ලැබෙච්ච අමතර ලාභයක්. ආධුනිකයෙකුට මේ දෙකම ආවන කරදර වෙලා පිට ගිහිලා ගැටිලා කරදර මේ අවුල් කරගන්නවා. භාවනා කරපු කෙනෙක් නිසා තමයි ලෑස්තිලා යනවා. ඒ භාවනා මධ්‍යස්ථානයක් නෙවෙයි පිටසයිල කතා කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ කියලා යන නිසා මේ හිත මේ මුද හැරියත් නැවත මේ අරමුණට එනවා. සමාහලාට ඉන්න ලෙඩ් ස්පිතාල ටිකට් කරුවට ගෙදර යන්නේ ස්පිතාල නතරලා ඉන්නේ. යාළුවෝ ස්පිතාල ගොඩක් කලාට ඒක. ගෙදර යන්නේ මොකද අර හිටියට පස්සේ ඉන්න කට්ටිය දෙතුන් දෙනෙක් උදව් කරලා කැම ටිකක් හොයාගන්න පුළුවන්. ඔය කාලේ ඉන්නවා. ඉතින් ගෙදර ගියාට පස්සේ රෙඩිය කර කර හැම කරන කන එක. ඉතින් තාම නතරලා ඉන්නේ. එහෙම ලෙඩ ඉන්නවා මම දැන් දැන් ඉන්නවා තමයි. අද තියෙන්නේ. ඒ වගේ මේක මේ හිත බලනවා හිත දැනගන්නවා මේ ආනාපාන තමන්ට හොඳ හුරුයි. ඉතින් ගියොත් අහන්න හම් වෙන දේ කටුර කටුරයි. මනාප නැහැ ඒ නිසා හිතාට මොන කෙනා ඒක ගොඩක් කලාවට මේ මරණ මොහොතේදී භාවනා කරපු කෙනාට එහෙම නැත්නම් කරදරයකදී අපිටම මේ ඔකේ දවසට මේ යුද්ධින් අපි පෙරදිලා දෙමළ මිනිස්සු දෙනවයි කියලා ඇවිල්ලිවලා අපේ මිනිස්සුන්ව ගහනවා දේවාල පන්සල් කොවිල කඩනවා විනාශ කරනවා දකින්නකොට උන ඉතින් ප්‍රවෘත්ති හරත් වැඩක් නැහැ බල්ලා වැඩක් නැහැ පේන්න තියෙන නරකයක් ඒක තමයි හිතනවා නේ කලින් භාවනා කරපු විතුම නිසා නැත්නම් මේ වෙලාවේ ඉතාරමුණ දාලා බේරෙන්න පුළුවන් කියලා වගේ ඒ ව්‍යසන වෙනකොට මේ ඒක ගිහිල්ලා ගන්න දෙයක් නැහැ හිත එතකොට කූඩාරමක් හදාගෙන තියෙනවා යන්න දණක් හදාගෙන තියෙනවා කලින් භාවනා කරපු කී ලාභේ වශයෙන් තමයි කියන්නේ හරි ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පැමිණීමට නම් හැම කෙනෙකුම ප්‍රථම ධානයේ සිට අනිකුත් ධාන අවස්ථා සියල්ල පසුකල යුතුද පිළිසුරක් ලබා දෙනමින් කරුණානිල්ලමි මම හිතන්නේ මේක අර ඊයේ අපි සංසන්දනයේ නිසා ඇතිවෙච්ච අතුරු ප්‍රශ්නයක් වෙන්න ඇති කෙසේ නමුත් මේ විස්තර කරපු තාලෙට යම් කිසි කෙනෙකුට භාවනාවක ගැඹුරකට යන්න නම් ඉස්සෙල්ලා විතක්ක ਵਿਚාර පාවිච්චි කරන්න වෙනවා ඊට පස්සේ විතක්ක ਵਿਚාර පෙන්ෂන් අරින්න වෙනවා ඒකයි කියන්නේ. ඉතින් වැඩ සීවේර කැඳවලා සීවේ පහ කරන්න. ඊට පස්සේ මේ ප්‍රීතිය සුඛය වගේ දේවලු සීවේට කැඳවන්න වෙනවා. කැඳවලා ඒගොල්ල සීවෙන් අයින් කරන්න වෙනවා. අන්නේ විදිහට ප්‍රයෝජනයට අරගෙන ඒකට වැඩි ගත්තට පස්සේ ඒගොල්ලෝ සීවෙන් අතහැරීමෙන් තමයි සමාධිච නැත්නම් සමාධි සංඥා නිරෝධයට යන්න පුළුවන් සමාධි සත්‍ය සංඥා නිරෝධයට යන්නේ ඉතින් ඒකෙදී සමත පූර්වංග ක්‍රමයේදී පළවෙනි ධ්‍යානය ධ්‍යානක පහක් සහිතයි කියලා කියනවා දෙවෙනි ධ්‍යානයට යන ධ්‍යානක තුනක් සහිතයි කියලා කියනවා හතරවෙනි ධ්‍යානයට යනකොට දෙකක් සහිතයි අන්නේ විදිහට නීවරණ අයින් කිරීම සඳහා සේවයට කැඳවන ලද ධානාංග අන්තිමට කරදරයක් වෙලා ඒක දුරු කිරීමෙන් තමයි ධ්‍යාන සුඛය සමාධි සුඛය ගැඹුරකට යන්නේ ඒ සිද්ධියම මේ සමත විපස්සනා මාර්ගයේ දිහිට වෙනවා නමුත් මේ ඒවට ධ්‍යාන කියලා කියන්නේ අර සමත ධ්‍යාන කියලා කියන්නේ නෝ චිත්ත tattve සමානයි ඒසාර ගුරු පණ්ඩිත ස්වාමීන් වහන්සේට විපස්සනා ධ්‍යාන කියලා නමක් දාලා තියෙනවා මේ දෙක අතර සමාන්තරකම පෙන්වන්න මේ තිස්සර මහසි සඩෝ ස්වාමීන් වහන්සේ ඔය සුද්ධ සමත විපස්සනා කරන සුද්ධ විපස්සනා කරන විස්තර කරනකොට ඊමන් පරිවර්තන කරපෙති තුන්වෙනි පරිච්ඡේදය මම හිතන්නේ ණයක් ගන්නය කියලා සිංහී පාඩියට දාලා තියෙනවා නීයුච කියලා ගුරු භාෂාවෙන් කියනවා සමත ක්‍රමයෙන් න්‍යාය ගන්නවා න්‍යාය ගන්න සුද්ධ විපස්සනා ක්‍රමයෙන් විස්තර කරගෙන යනවා ආර විද්‍යටම හිතක් සමාධි වෙන හැටි එතකොට මේ මින සමාධියට අපි ක්ෂණික සමාධිය කියනවා සමතකමේදී තියෙන සමාධියට සමත සමාධිය කියනවා දෙකම එකයි මේක හරියට මේ සාමාන්‍ය ගමේ කොටේ උමාවක් විදිහට කියනවනම් තමන් හරප්පට්ටියක් ඇති කරලා ඒ හරප්පට්ටිය පස්කෝරසේ ලබාගෙන පස්කෝරසේ බුද්ධ විදිනවා තව කෙනෙක් වෙන රස්සාවක් කරලා සල්ලි හම්බ කරලා සල්ලි වලට පස්කොරස යන උත්තිය. අර විදිය හරක් බලන්න ගොම කත ගන්න තනකොලක බලන්න කරතර වෙන්නේ සල්ලි ගෙවල ඒක අරගෙන කරනවා. හැබැයි යා සල්ලි උපයන්න වෙන රස්සාවක් කරනවා. අන්න ඒ වගේ සමත විදර්ශනා දෙකේ තියෙන චෛතසික වැඩ කරන හැටි බොහෝ දුරට සමානයි. නමුත් ඒ සඳහා සමතයානික යෝගාවචරය ධ්‍යානයක් සමාධියක් මුල් කරගෙන යනවා. විපස්සනා යෝගාවචරයක් ප්‍රඥාවක් සතියක් මුල් කරගෙන යනවා. ඒ දෙකේ අවබෝධ කරගන්නකොට මතුවෙච්ච ප්‍රශ්නයක් වෙනවා. මේක සෝවාන් ඵලයේ ලැබීමට නම් හැම කෙනෙකුම ප්‍රථම ධානයේ සිට අනිකුත් ධාන අවස්ථා සියල්ල පසුකල යුතුමද? ඇයිති මේක ඕ කිව්වොත් ලෝකේ තියෙන සම්ප්‍රදානික විපස්සනා විතරයි කියන වැරදි වචයට අහු වෙනවා. නමුත් සර්වඥන්සේ දේශනා කර තිනවා විපස්සනා යානික සමතිකුත් තියෙනවා. එතකොට ඒ වුත්තල යන්නේ ධ්‍යාන කියන මට්ටම හරහා නෙවෙයි ධානවල තියෙන කෘත්‍ය සම්පාදනය කරමින් යනවා. ඒවට ධාන කියලා නම කියන්නේ. ඉතින් ඒ නිසා මේ විස්තර කිරීමේදී ක්‍රම දෙකක් වගේ පේන්න තියෙනවා. ඒ ඇති බන්නට මම හරි කැමති ඔය අචංචාතුමා මුදිනේ දාන කෙනෙක් ලංකාවේ නැහැ ඉතාලියෙන් තායිලන්තයට හිටපු දැන් දක්වත් විචු ස්වාමීන් වහන්සේලාගේ සාන්ත වෙනසක් දකින්නේ සමථ විපස්සනා. විසාංශ ඉස්සරහට යන සතිය දිගේ මොන විදිහකින්වත් මේ සමත යන්නේ විපස්සනා යන්නේ කියලා දෙයක් නැහැ. ලංකාවේ හැබැයි මහා ඒ ආචාර්යතුමාගෙන් පිට අනිකුත් ගුරු මත කුලයන් වල දර්ශන වල සමත යන්නේ බරයි. තායිලන්තේ බුරුමේ ඒ සමත යන්නේ ක්‍රම විපස්සනා යන්නේ ක්‍රම හොඳට වෙන් කරලා කතා කරනවා. ලංකාවෙත් කතා කරනවා. ගිහිල්ලා බැලුවට පස්සේ ඒ දෙකෙන් කොයි හරි ඉහළට බැලුවට පස්සේ ආපු පාර දෙකෙන් කොයි එකට ආවත් එකතරට ඇවිල්ලා තියෙන එක ලංකාවේ කියන නිදර්ශනය තමයි සිරිපාදේ පද්මෙට ගිහිල්ලා බැලුවට පස්සේ රත්නපුර පාරෙන් ආවත් මස්කිලි පාරෙන් ආවත් දෙකෙන් කොයි එකට ආවත් පද්මෙට ගියාම එකමයි. ඒක නිසා යාර ඇතුළු වෙන ක්‍රම අනිත් එක මේ සමත ක්‍රමයට ගියත් විපස්සනා කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. විපස්සනා ක්‍රමයට ගියත් සමතේ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ගුරුන් මම ඉන්නකොටත් ඒ ස්වාමීන් වහන්සේ විපස්සනා කියලා එන්න ලෑස්තිලා කිව්වා. ඒක නතර කරන්න එපා. ඊට පස්සේ අනිකුත් සමතයානි කට්ටියකන ඔක්කොම කරන්න ඕනේ. කරලා දෙපැත්ත ආභෝධයක් ඇති කරගන්න ඕනේ. එතකොට තමයි Tamanට මේ සමබර දැනුමක් ඇති වෙන්නේ. එහෙනම් මේ විපස්සනා ප්‍රමණය සමතේ නෑ හෝ සමතේ ප්‍රමණය විපස්සනා නෑ කියන ගත්තාම ගැටුම් වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න මතුවෙන්නේ අන්නේ දෙක වෙන් කරගන්න බැරි වෙන එකක් ඒ නිසා මතක තියාගන්න ධ්‍යාන හරහා මෙයා යුතුයි කියනවනම් අපි විපස්සනා ඥානික ක්‍රම පිළිගන්නේ නැතුව වෙනවා. ඒකට ඒ වැරද්ද නිසා විපස්සනා මේ ධ්‍යාන හරහා යා යුතුයම කියන මතය පිළිගන්න බෑ. නමුත් කියන්න වෙනවා මේ ධ්‍යානාංගවල කෘත්‍යය සමතෙදි උපසනාවදී සමාන විදිහට තමයි කටයුතු කරන්නේ. චිත්ත ඥානක් විදිහට. වචනයක් කියලා තියෙන එක මේ කවුරු උච්චාරණය කරන තේරෙන්නේ නැලියලා තියෙන විදිහට යම කන් යම කටක කටත යන වචනේ තේරුම් වචනේ නැවත කෙටියෙන් පහදා දෙන්න පැහැදිලි පූර්ණ යන අර්ථයේද නැත්නම් විවසීමෙන් දේශනා කළ යන අර්ථයේද නැත්නම් විවසීමෙන් පැහැදිලි පූර්ණ ලෙස දේශනා කළ යන අර්ථද යකුරු ලියලා තියෙන තේරෙන්නේ නැහැ ස්වාකාත අකුර සිංහල මොලේ ඉඳලා ඉගෙන ගන්න නෑ. මේක මේ බර්මා ළඟට ගෙනල්ලා ඩොක්කක් අයින්ද වටිනවා. වචන හිදී නැත්නම් කියන්න බෑ. මොකද මේක මොන විදිහකින්වත් සක්කාත කියලා කියන්න බෑ. ඒ වචන හිදී තියෙන විදිහට. සක්කාත කියන්නේ මාස්ව මේ සුත්තු අක්ඛාත කියන පද දෙක. සුත්තු කියන්නේ මන ආදේශය, සුන්දර ලෙස කියලා තමයි සිංහලෙන්. අක්ඛාත කියන්නේ ප්‍රකාශ කරන ලද. පොදින් කියන ලද කියන එකයි. මොකක් හරි පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ඒකට කියනවා ස්වක්ඛාත ගුණය. ස්වක්ඛාත ගුණය කියන ඒ පූර්ණාර්ථය අටුවාචාර්ය වංශල විස්තර කරනවා මුල යහපත්තු, මැද යහපත්තු, අග යහපත්තු කිය. මුල ඒ කියන්නේ මනා ප්‍රදේශනා කරනද කියන සත්වචනස්කේ ගුණයක් ධර්මයේ ගුණයක්. ඒකෙදී මේ ඔක්කොටම තේරෙන්නේ නැහැ. හොඳට දන්න කටට විතරක් තේරෙන්නේ නැහැ. මුල්ටිප්ලිකේටින් කියලා මැදයි අගයි විතරක් කියලා නෑ සත්වචන. එහෙම නැත්නම් අන්තිම හදේ කාටවත් තේරෙන්නේ අවශ්‍ය කරන්නේ මුල විතර නිසා මුල විතරක් කියන මැදයි යකයි කෙටියෙන් කියන කතාවකුත් නැහැ. සර්වඥාගේ දේශනා ස්වરૂපය මුලත් කවදාකවත් අහපලට කියනවා තේරුම් ගන්න පුළුවන් මේ විදිහට ඒකේ ඒකට දිවේතු ප්‍රධාන වටිනාකම බාර දීලම කතා කරන්නේ. මැද කොටසත් එහෙමයි අග කොටසත් එහෙමයි. ඒ නිසා මනාකොට දේශනා කරන ලද මුලේ ආපත්තු මජ්ජේ කල්යාණ ආදී කල්යාණ පරිෝසాన කල්යාණ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියලා තමයි ඒක මේ අටුවාචාර්ය වහන්සේලා සඳහන් කරලා තියෙන්නේ ආධුනිකයාටත් මොනම විදිහකින්වත් අඩුපාඩුවක් කරන්න නැතුව විස්තර කරනවා මැද හරියත් විස්තර කරලා දීලා අග හරියත් විස්තර කරනවා ඒක ලේසියෙන් කරනවා කිසිම දවසක අපිට බෑයක දේශනාවක් දෙන්න කිව්වොත් මාත්‍රකාවක ඒ බෑයක් ඇතුළත අපිට මාතුවාට බැහැ ගන්න හම්බ වෙන්නේ නැහැ ආධුනිකයාට කලකරනවා ආධුකර සරකන ගිහිලා ගියොත් එහෙම පැය ඉවර වෙනකොට වෙලා ඉවරයි විස්තර කරන්න වෙලාවක් නැහැ මැදට යවන්න විදියක් නැහැ අග කියා ගන්න විදියක් නැහැ ඉතින් ඒ කාලය හරහා මුලත් සලකලා මැදත් සලකලා අගත් සලකලා මාත්‍රාවක් කියන්න යනවයි කියන එක සෑහෙන මේ පරිචයකින් අවබෝධකින් කරන්න ඕනේ ඔය කවුද දවසක ඔය මීරිගල්ල මහත්තයා මේ රොයල් ඒෂියාටික් සොසයිටි එකට ගිහිල්ලා අප්‍රමාද විතර කරා එයා අප්‍රමාද විතර කරනකොට පටන් ගන්නකොටම අප්‍රමාණ කියන්නේ සමාධිය සතිය මේ සතියෙන් ආනපාන බලනකොට ආනපානේ හැපෙන තැන බලන්නත් ඕනේ ආශ්වාස ප්‍රශ්වාසයේ දිගේ වෙනස බලන්නත් ඕනේ හුස්ම හිත තියෙනත් ඕනේ කියලා බොහෝම ගැඹුරකට නිල දේශනා කරා දේශනා කරනකොට එතන හිටියා ඒ මට විවේක විහාරය හමුසුවෝදු අර පරණ ප්‍රොෆෙසර් පරිවිච්ච කනා එයා කතා කරලා කියලා තිනවා මේ ඔඩියන්ස් එකේ ඉඳලා ඔබතුමා මේ සතිය වගේ අප්‍රමාදයක් දැක ගන්න කතා කරන ඉස්සලා සීල ගැන පොඩ්ඩක් කියන්න ඕන නැත්නම් මේක බුද්ධ ධර්ම වෙන්නේ නැහැ කියලා. කොච්චි වෙන්නේ සීල ගැන මොනවක් කිව්වේ නැහැ. සමාධිය ගැන මොනවක් කිව්වේ නැහැ. කෙලින්ම අප්‍රමාදයක් කරගත්ත මේක බුද්ධ ධර්ම කිව්වා මේක කොහොමද සම වෙන්නේ කියලා. ඒ ගාම මේ යාකිති මෙයා කියලා තියෙන මට බෑ යම්මුනේ බෑ ඇතුළට මාසු පාඩ බහින්ද සීල ගැන කිව්වනම් මට එන්න වෙන්නේ නැහැ කියලා ඉවරචි ගාම මට කෝල් එකක් දීලා කිව්වා ඔබ වහන්සේ කියන්න ගිහලා මම හිර වුණා. ඔබ වහන්සේ කියන මේ ගැඹුරක් වෙයි මට කියන්න ඕනේ. ඒ ගැඹුරට යන්න එනකොට මිනිස්සුන්ට දන්නේ නැහැ කොහෙන්ද මේකට කොට වෙන්නේ කියලා. විශාල මන්දිරයක් හදලා තියෙනවා. ඊට මම ඒ කඩු ගන්න මතක් කරගෙන යනවා. මේ දාණයෙන් තමයි සීලෙට නගින්නේ. සීලෙන් තමයි සමාධියට යන්නේ. සමාධියෙන් ගියාට පස්සේ තමයි මේ සතිය විපස්සනා වැඩගත් වෙන්නේ. ඒකේ අංශෙකයි මම මේ විස්තර කරන්න හදන්නේ කියලා චිත්‍රය අඳින්න නැතුව කෙලින්ම අප්‍රමාදයේ ගැඹුරකට ගියාට පස්සේ ශාස්ත්‍රීය වශයෙන් සෑහෙන හානියක් කරනවා. ඒ කියන්නේ එංගර හැදෙන බ්‍රොයිලර් කුකුරු කටව වගේ. කකුල් දෙක හැදෙන්නේ මස්තික විතරයි. ඒක උන්ට ගෙලින් හිට ගන්න බෑ. දවස් 45 යනකොට ඒ කුකුල් බටුන් හිට ගන්න බෑ. හදන්නේ අර පොඩි කූඩුව ඇතුලේ ඇටි වෙන්න කණ්ඩ දෙනවා. ඇටි වෙන්න ගොණ්ඩ දෙනවා. මේක අහරලා එන රෝගාන. කකුල් දෙකට දරන්න බෑ. එදිකට කකුල ජපන් බඩ ජරුමන් ඉතින් ඒ වගේ දේශනයක් කරනකොට ඒ සක්හත වෙනවයි කියලා කියන්නේ ඒ බුදුලා අවබෝධ කරව දෙයක් කියනකොට නම් ඒකේ කොටස් කියෙන්නේ. අවබෝධ කරගන්න තියෙන ණයටගත්ත දෙයක් කියවන්න පටන් අරගත්තාම ඒකට ඕනට රෙඩි අවධානය කරනවා. අවධානය කරපම මේ පිරිසේ ඉන්නවනේ යම් කිසි අවබෝධ කරගත්ත දැනුම ඇති කෙනෙක් හිටිනවා. එයාට තේරුම් ගත්තේ නැති අයවෙන ප්‍රශ්න කරනවා. ඔබතුමා මුල ටික කියන්නේ නැතුව මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ. නැද කියලා නැතුව නේ සර්වචනන්සේ ඒක නෑ සර්වචනන්සේ දේශනා කරනකොටම බණක් කියනකොටම අනුකුප්පි කතං කතස්සාමි ධම්මං දේශේ තබ්බෝ කියලා දේශකයන් වහන්සේ ශික්ෂා ලබ වෙන්නේ කියලා කියනවා. මම අනුපිළිවෙල කතාවක කියන්නේ කියලා තමන් ශික්ෂාගාරක වෙලා කියන්නේ. ඊට පස්සේ බුදුජානන්සේම කියනවා මහන්නේ අනුපිළිවෙල කතාව කියන එක මම ඔය සැකෙන්නේ වචනේ කිව්වට මේ සුවකත ගුණේ ලකුණක් තමයි අනුපිළිවෙල කතාව. අනුපිළිවෙල කතාව කියන්නේ මොකද? දාන කතා, සීල කතා, සබ්බ කතා, කාමනා ආදීනෝ උපාදාන කිලේසං සාමුක්කාංශික දේශනා කියලා. ඒක විස්තර කර දෙන හැම වෙලාවෙම දාන කතාවෙන් පටන් ගන්නවා. විපස්සනාව කරන්න ගියත් කවුරු දන්න දේ තමයි බත් කන එක. දන් දෙන එක. ඒකෙන් පටන් ගන්න සීලෙත් නගන. සීලෙන් දාන කතා, සීල කතා, සංඝ කතා මේ දෙක කෙරුව ස්වර්ගයට යන බව කියන්නේ. එතකොට කට්ටිය ඇත් දෙකක් අරගෙන කටත් අරගෙන බනහන. ඒ ස්වර්ග කතාව කියලා ඇයි ස්වර්ගයට නොයන්නේ කාම නිසායි කියලා කියන්නේ. ස්කන්ධවල චිත්‍රයක් හදලා පෙන්නලා ස්වර්ගයටයි මේ යන්න ගෙනියන්න හදන්නේ. උගොන්ට යන්න පුළුවන් වෙයිද කියන්න දන්නේ නැහැ. මේ මොකද කාමයේ තියෙනනේ. කියලා කාමයේ ආධිනාව පෙන්නලා කාමෙන් වෙන්වීමේ කාට පෙන්වන්නේ අර කොටනගත ක්‍රමය. ඊට පස්සේ තමයි චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. එහෙම නැතුව කියන්නේ බෑ. එහෙම නැතුව කිව්වොත් ඒ වචන චතුරාර්ය සත්‍යයට කරන නිග්‍රහයක් වෙනවා පටන් ගන්නකොට මේකේ පටන් ගන්නවා. ඒකකොට වෙන්නේ මේ දේශනා පිළිබඳ විවේචනයට පටන් ගන්නවා. මූලික චිත්‍රය අදින් නැතුව අවශ්‍ය කාරණාට බැස්ස මිනිසුන්ට හිතා ගන්න බෑ. අගමුල මැද හිතා ගන්න බෑ. ඒ ඒ ක්‍රමේ බලනකොට ඔය යේසුස් වහන්සේ වගේ ඇත්ත කුරුසියට තියලා එන කෑවේ මොකක්ද කියන දෙමලේ කියලා රජුරන්න තේරෙන්නේ නැහැ. රජුරන්න බැරිනේ මට විරුද්ධව රෝම අධිරාජයට විරුද්ධව හටනක් වෙනවායි කිය. ඇත්තටම මේ මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඕනකමක් තිබුණේ රෝම අධිරාජයට විරුද්ධ සටන් කරන්න. යාත්‍රානේ දෙවියන්වහන්සේගේ පණිවිඩය ගෙනත් යන්නේ නම් out of the context. අදලම විරුද්ධව කතා වුණා. වෙච්ච ගමන් බැලගියා. සිතින් ඒ බුදුරජාණන් වහන්සේ අපිට සෝපාකට තේරෙන හොඳ ගණන් මොකල්ලාන කියන හොඳ ඒකට කවුන්ටන්ටට තේරෙන මුළු ධර්ම ඉදිරිපත් කිරීමේ ක්‍රමයක් තිබිලා තියෙනවා ඇත්තටම කියනකොට Hindu ආගමේ ඒ ස්වාමි විවේකානන්ද කියන කතාව ඇත්ත වෙන්න පුළුවන් මේ ඔක්කොම තිබිලා තියෙනවා පිළිවෙලක් නැහැ පිළිවෙලක් නැතුව ඉතිහාසයක් හැදෙන්නේ නැහැ අතන ඉඩක් වෙනවා මෙතෙන්දී වෙනකොට නේද ලස්සනට අරගෙන කොහොම පිළිවෙලට ගොනු කරලා ගත්තාම ව්‍යාකරණත් තිබිලා තියෙනවා සර්වචනසේ දීපු ව්‍යාකරණ විතර කිසි කෙනෙකුගේ නෑ ව්‍යාකරණ ලෝකෙට මෙච්චර ඉතිහාසයක් දුන්නේ ඒ වෛද්‍ය විද්‍යාව තිබිලා තියෙනවා වෛද්‍ය විද්‍යාව මොන විදිහින් ගොනුවක් නැහැ ජීවකයට උදෙසේ තනක් දීලා සම්පූර්ණ වෛද්‍ය විද්‍යාව ගොඩනගලා හරි කැසල් දුන්නා ඒ වගේ අතර මෙතන තියෙන හැමදේම අදාළ ස්ථානයට නිකන් චිත්තපසල එකක් දාන වගේ දාන එක බුදුරජාණන්සේ වෙලා තියෙනවා. ඒක හරියට පේන්නේ බුදුරජාණන්සේ මේක හැදුවා වගේ. හැදුව එක නෙමෙයි කරලා තියෙන ගොනු කරලා. මේ හැම කෙනෙකුගේ මනසේ නිවන තියෙනවා. දන්නේ නැහැ. ඒක ඊගේ පිළිවෙලට යන්න දන්නේ. ඒක නිසා නිවන යන්න ඔන්න සාරණාත් කියලා භාවනා කරුවොත් නිවන් ලැබෙයි කියලා හිතනවා. එනත් නුරවිලි භාවනා කරොත් යන්නේ දෙකේ තමයි. හේතියත් නිවල තමයි මේ හේතියත් නිවල තමයි. අර පාර හදාගන්න. ඉතින් අර සීලි බෝල දෙවනවා. පොඩි උල බත් කරනකොට ස්වංගන කතා කරනවා කියලා තියෙනවා. චෛතසික පරස් දෙකයි දේවදත්ත ගාව තියෙන්නේ බුදුහාමර ගාව තියෙන්නේ. ඔය පරස් දෙක පෙළ ගැහුවට පස්සේ බුදු වෙනවා. අවුරුණාට පස්සේ දේවදත්ත වෙනවා. යකඩ තියෙන්නේ කාන්දමේ තියෙන එකම අංශු. පෙළ ගැහුණාට පස්සේ උතුරු දකුණු පේනවා. නැත්තම් උතුරු දකුණු නැහැ. ඉලි ගහනකොට පස්සේ කාන්දම් කියනවා නමුත් කිසි ගුණේ බර වෙනසක් වෙන්නේ නැහැ යකඩම තමයි. ගුණ විතරයි. ඉතින් ඒ දේ සඳහා විසරිත අවිද අවි අවිදිත ශක්ති ගොඩක් විදිත දෙයක් වඩපත් කරගන්නේ කිය වෙනස තමයි ප්‍රවේගය සහ වේගය දෙක අතර වෙනස. ඒක භෞතික විද්‍යාව උගන්වනවා. ඒ වගේම තමයි ශ්‍රද්ධාව සහ කුසල ඡන්දය අතර වෙනස. ශ්‍රද්ධාව ඕන දෙයක් අදාන. කුසල ඡන්දය හරියටම දන්නවා මේකෙන් මම මෙන්න මේකයි කරන්නේ ඒක දිගේ ඉදිරි ගමනක් යනවා ඉතින් මුචයන්ාංශ හරියට ඕන වෙලා තියෙනවා සද්ධා චරිත ගණන් ඒ කට්ටිය කුසල ඡන්දයකටපත් කරලා දිශාගත කරලා කියන්නේ ඊට පස්සේ දිහවට යනවා ඉතින් ඒක කවදා හරි අපේ අතින් වෙනකන් දැන් මම ඔය විශ්වවිද්‍යාලේ යන්න ඉස්සෙල්ලා ඉංග්‍රීසි ක්ලාස් එකකට ගියා මම ජීවිතේට ඉස්සෙල්ලාම මේ ටියුෂන් පන්තියට ගිහලා තියෙන ඉච්චරයනවා ගියාට පස්සේ ඒ සර් මට බැන්න අතන මෙතින් අහුලගත්ත වචන කොටක් තියෙනවා කිසිම ගුණාවක් නැහැ කියලා. ග්‍රැමර් තේරෙන්නේ බොම්බාඩින් වචන වර්ගයක් අහුලගෙන තියෙනවා ඒක ඒක පාක්‍ය වලලා ලියන ලොකු වාක්‍ය මොනම ක්‍රමයකක්වත් නැහැ කියලා. ඉතින් මම කොහොමද ඒක නිසා වෙන්නේ මට ඔතෙන් දෙන්න ඕනේ මට කියලා දෙන්නේ කියලා. ලොකු දැනුවත් වෙන ඉදිරිපත් කරගන්න. බුදුරජාණන් වහන්සේගේ තියෙන පුරුෂතම සාහිත්‍ය ගුණය තොච්චරයි. හැම කෙනෙක් ළඟම ಗುಣ වර්ගයක් තියෙනවා. ඒ ගුණ පිළිවෙලක් නැහැ. මුටන්සික පිළිවෙල කර දුන්නාට පස්සේ ආ ඒ વિશે ශ්‍රේෂ්ඨෙක් බවටපත් වෙනවා. දමනය කරගන්න වෙනවා. එයාට තේරෙනවා මේ ಗುಣ ඒ පිළිවෙලට ගුණ උනේ නැත්තම් වැඩ ගන්න බෑ කාටවත්. බුදුරජාණන්සේ අරගෙන හරියට එවුවා. පෙළ ගස්වන නිකන් අර ගැට කඩලා කොණ්ඩේ පීරුණා කියලා එකක් කරන්නේ. කොණ්ඩේ බඳින්න ඉස්සලා දුරට පීරලා හරි ගැසගෙන බෑද අන්නේ ඒ පීරිල්ල තමයි ඒ ස්වකහාත කියලා කියන්නේ මනාකොට අමුද්‍රව්‍ය ටික සකස් කරගන්න. ඒක ඇත්තටම නැති වෙනකොට ඒකට කියන්නේ සම්පක්කලාව කියලා. සක්කාත උනම් මෙසේජ් එකක් තියෙනවා කරුණාවක් සිද්ධ වෙනවා මේ අනික් කෙනා හැදෙනවා. එහෙම නැතුව ආවට කියලා කියන ඒවා සම්පක්කලාව මේ කට ගන්නවට කරන කතා. කිසිම යොමුමක් නැහැ. අර්ථයක් නැහැ, සත්‍යයක් නැහැ. ප්‍රිය නැහැ. කෘත්‍ය සම්පාදනය කරා. ඒ නිසා අත්‍තරම එක්කෙනෙක්වත් දුප්පත් නෑ. හැම කෙනාම පෝසත් නමුත් ගුණෝ නැති නිසා ඒකේ බුද්ධිය නැහැ. ඉතින් ගුණව ගන්න ප්‍රමා වෙන්න බෑ කියනවා. ඉක්මනට මේක ගොඩක් එකතු කරන හදන මිසක් ඒකල කරගත්තදී ගුණෝ නැතිකමයි තියෙන්නේ. බුද්ධ ඥානද කියන්නේ ටිකක් නක්කමක් නෑ. ගුණවත් තියෙනවනම් ගමනක් තියෙනවා. ගුණ නැතිලා වුවක් හිත ගලේ ගැහුවා වගේ 14ට විහිදෙන්නේ. ඉතින් ඒකේ මේ ගුරු පන්දි සාමණේරයන්සේ මට වන්දකයි දහස් ගාණක් බණ කිව්වා සර්වචනාස්කේ තියෙන සුවක්කාත ගුණයට දාන කතාවෙන් සීල කතාවෙන් සංඝ කතාවෙන් නොදන්න කෙනෙකුට පවා ශ්‍රද්ධාවක් ඇති කරගෙන පිළිවෙත අරගෙන යන ගතිය. එහෙම නැතුව මේ මම කියන කැමති නම් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඔයගොල්ලෝ තේරුම් ගත්තත් ඔයගොල්ලෝ මොඩියෝ මෙන්න බැලනවා කියලා දෙන එක කිසිම ගණන දෙනවා කිසිම සංවේදනයක් වෙන්නේ නැහැ. ඒ නිසා සංකත ගුණිය හරියට ආසන්නදී සයිකොලොජිකට සලකන ගතියක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කියපු වාක්‍යයක් තමයි මේ ප්‍රශ්න අහන්න ගොපල්ලෙක් වුණා. උත්තර දෙන උඹ බුදු කෙනෙක් වගේ බොහොම නැත්නම් උඹ මහබෝසතාණන් වහන්සේනම අපිට උත්තර දීපන් කියලා. මේ පිළිචක මේ වෙලාවේ ගහක් බන්න මිනිහ කැවිලා වාඩිලා ප්‍රශ්නයක් අහුවොත් තමසට තේරෙන්නේ නැහැ ඔය තමස මේ කොපල්ලයි කියලා අයින් කරගන්න එපා. මේ මිනිස්සුගේ මානසිකත්වයට සලකලා Taman බෝසතාණන් වහන්සේ නමක් විදිහට ප්‍රශ්න සලකන්නේ. විතර කවදාකවත් ප්‍රශ්නක් විසිකරන්නේත් නැහැ. ඒ මනුස්සයාට අනික් කටියට පෙන්නනවා ධර්ම දැනුම තිබුණට පිළිවෙලට කාගරේ ප්‍රයෝජනක් පිණිස දැනුම පාවිච්චි කරනවා කියන ප්‍රයෝජනේ සලකලා කියන එකයි දැනුම නිකන් ඔටුන්නක වශයෙන් පාවිච්චි කරන එකයි දෙනවා. බුද්ධංශික දැනුම ස්වකහාතව භගවතු ධම්මෝ සම්දිට්ඨිකෝ මෙලෝ වශයෙන්ම අත්දකින්න පුළුවන් පීඩියට යන මේ ප්‍රත්‍යুৎපන්න ක්‍රමයෙන් තමයි වචන ටික දාලා තියෙන්නේ. ස්වකහාතව කරුසර ස්වාමීන් වහන්සේ කමඨාන් පොදුවේ සාකච්ඡා කිරීමේ නොයෙක් යෝගීන්ගේ විවිධ අත්දැකීම් මගේ භාවනාවේ භාවනාවට බලපන්නේයි සිටියේ. සම්පදායක් වශයෙන් කමඨාන් සුද්ධ කිරීම හා භාවනා අධ්‍යක්ෂ මේකිනක අතර සාකච්ඡා නොකරන ලෙස අවවාදා උපදෙස් දෙන්නේ ද මිනිසතයි පාදාන ලෙස කවුරුන් ඉලා සිටි අතර මෙතන කියන තියෙන්නේ මේ සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍ය කියන දෙක අපි තේරුම් ගත්තොත් පරමාර්ථ වශයෙන් ගත්තත් නම් මේ හින්දි භාෂාවෙන් කතා කරත් ගුරුන් භාෂාවෙන් කතා කරත් තායි භාෂාවෙන් කතා කරත් ලංකා භාෂාවෙන් කතා කරත් එකයි නමුත් සම්ප්‍රදාය වශයෙන් අපි හදලා තියෙන්නේ අපිට තියෙන්නේ ලංකා භාෂාවෙන් කතා කරොත් විතරයි. අනිත් භාෂා කතාවට සත්‍ය අපිට වැටෙන්නේ නැහැ. ඒ නිසා කමඨා සුද්ධ කරන වෙලාවේදී යම් කිසි කෙනෙකුට තමන්ගේ අත්දැකීම මේ પરමාර්ථ ධර්මයට කිට්ටු කරලා කතා කරන්න පුළුවන් නම් කිසිම විදියකට ඒකේ පෞද්ගලිකත්වයක් ඉතුරු වෙන්නේ ඕන පොදු සභාව කියලා කියන්නේ. ඒකට මේ මමයා පෝෂණය වෙන විදිහට, තණ්හාව පෝෂණය විදිහට, මාන්නය පෝෂණය විදිහට නෙවෙයි කියන්නේ වෙච්ච සිද්ධිය පිට කෙනෙක් දැක්ක කෙනෙක් විදිහට වගේ වාර්තා කරනවා. වාර්තා කරන්න බැරි නම් ඒ දේ අහලා ගුරුවරයා මොකක්ද තේරුම් ගන්න හිතු පිළිසින්න කට්ටිය මොකක්ද තේරුම් ගන්න හිතු තවන සැකපාර වෙනවා. මම ගුරුමිට කියනකොට ගුරුන් භාෂාව පිළිබඳ කොහොමද කතා කරගෙන ගන්න දුන්නේත් නැහැ. මාස 18ක් විතර යනකම් මේ මේ ප්‍රශ්න කරුගේ ප්‍රශ්නේ මට තිබුණා කොහොමදක කමදාන් සුද්ධවන කාරණා සිද්ධ වෙන්නේ හැමදාම මට බයිනවා එන මොකද මට බහනවා යන්නේ ආනපාන දිගේ එහෙම උගන්නන්නේ පිම්බීම ඇකිලිම ඒ සමතේ ඉතින් මේ නිසා මම කියන දේ කදාක සම්බන්ධ වෙන්නේ ඒකට ඒ කියා වියට්නාම් හාමුදුර කෙනෙක් ඒ හාමුදුර ඇත්තටම භාවනා දක්ෂෙක් නෙවෙයි අම්මතර જાති හාමුදුරුවෝ නිදා සමයි කාමරට එල කිව්වා මට තේරෙනවා කිව්වා මේ හරියට මහන්සිලා භාවනා කරනවා කියන්න කියන්නත් මොනවද තියෙනවා මම ඉන්ටර්විව් එකට යා හාමුදුරුවෝ තයිල ඉඳගෙන ඉන්නවා මොකද අනික වියට්නාම් කීප දෙනෙක්ගේ පරිවර්තනය කරනවා යා ඉතින් කොමියුනිකේෂන් අප්සෙට් එකක් තියෙනවා කිය. ඉතින් මම කවදා හරි ඒක හරියනකම් ඉන්නවා. එච්චරයි මම ළඟ තියෙනවා. මට වෙන පරාම යන්න දෙයක් නැහැ කිව්වා. ඊට පස්සේ මට අර පොතක් ගෙනත් දීලා. මේ සරි ගුරුන් කියට අපිට සැපටක් තියෙන්න හම්බුණා. කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ සායරෝ කියලා තියෙනවා. මට ඕනේ මෙන්න මෙච්චරයි දැනගන්න. අරමුණ කියපන්. අරමුණ මෙනෙහි කර හැටි කියපන්. වැටහිච්ච දේ කියවයි චරයි. ඔතිකට ඒක කියවෙනවා නම් මට දෙමළ තින්වලින් කිව්වත් එකයි දෙමළෙන් කිව්වත් එකයි ඥාන ගැන කිව්වත් එකයි පිළිම කිව්වත් එකයි මට සම්බන්ධීකරණය වෙනවා. ඉන් එපිට කියන විස්තර සේරම අනවශ්‍ය විස්තර. ඉතින් මට දවස් 3ක් යනකම් ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මම කමඨහ සුද්ධ කරන්න ඉස්සෙල්ලා මම ලියලා දුන්නාට පස්සේ ඒ ස්වාමීන්සේ ඕඩර් එකට දාලා දෙනවා. ඊගියපත් තමයි තීරණ කරගත්තේ මේ කියන්නේ සායද හොඳටම දන්නා මම වෙලාවට හරියට යනවා භාවනා කරනවා මන අහනවා වෙන ඔක්කොම කරනවා කමඨහ සුද්ධ කරනකොට සම්බන්ධින්නේ නැහැ. ඒක මට ගොඩාක් පිහිට වුණා. තව කෙනෙක් එක කතා කරනකොට අදාළ කාරණාවට කතා කරන්නේ මේ ව්‍යාකරණ සකස් කරන්න ගොඩක් උදව් වුණා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේට මම ඇවිල්ලා ලොකු සාන්තේ නෑ එනකොට හිටියේ යන්න ඉස්සෙල්ලා මම මේ කිව්වා. කියනකොට කිව්වා අපි හුඟව දෙනෙක් කැමති අපි හොරතල් භාෂාවෙන් කතා කරන්නේ. හොරතල් භාෂාවෙන් කරන පෞද්ගලිකත්වයක් තියෙනවා. ධර්මයේ පුළුවන් භාෂා දෙකක් තියෙන එක පරමාර්ථවත් කතා කියලා සම්බන්ධ පැත්තෙන් කතා කරනවා. මේ ප්‍රශ්න ගොඩක් කලහට එන්නේ සම්මත ක්‍රමයට පාවිච්චි කරන්නේ දන්නේ නෑ. එහෙම නැත්නම් ඒක ඒ ක්‍රම දෙක වටහාගෙන නැති කෙනෙකුට මේ ප්‍රශ්න මතුවෙනවා. එහෙම කියනවනම් හැම වෙලාවෙම කරන්න පුළුවන් වෙච්ච වෙලාවක උපිලිකව හම්බලා කටයුතු කරන්න. මම ගිය පර්ත් වල ඉන්නකොට ඒ දැන් 6000ක් විතර ඈත ඉඳලා පිටිට කැලේ ආයිසියද ඇඩිලේඩ් වලද 18 කොච්චර කරලා තියෙනවද? ඇඩ්ලිබ් දෙන්න මේ පර්ත් වල කොච්චර තියෙනවද හතර කරා. 10 විතර ඉච්චර දුර ඇවිල්ලා අත්‍යවශ්‍ය වෙලා තිබුණා ප්‍රයිවට් ඉන්ටර්විව් එකක්. ඊම අන්තිම දවසේ දෙන්න කිව්ව කරගෙන යන්නේ කියලා. ඇයි සභාවම තීන්දුව කරලා නොකරන්නේ. කිසිම කෙනෙකුට ප්‍රයිවට් ඉන්ටර්විව් දෙන්නේ නැහැ කියලා. ඉතින් සභාවේදී ඒ නෝන මහත් හැමදාම ප්‍රශ්න 10ක් විතර අහනවා. ආය සාකච්ඡාදී ආය ප්‍රශ්න 10ක් විතර අහනවා. පස්සේ මුළු පිරිසටම අප්‍රසාදයක් ලක් වුණා. අනන මොන විදියෙන්වත් කියන දෙයක ඇහෙන්නේ නැහැ, එන දෙය කියෙන්නේ නැහැ. ඉතින් ආයෙත් කෙනෙක් ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ මම දන්න කෙනෙක්. මම ගිහිල්ලා මෙයාට පුද්ගලිකව කතා කරලා කියන්නද? ඔය ආන ප්‍රශ්නෙ කිසි විදිහට ධර්මයේ පැත්තක් නෙවෙයි තියෙන්නේ පුද්ගලික මොනවද කියවනවා. ඊට ගොඩක් ඉස්සර කතා කරනවා. ඉතින් මම කොහොමද පරිස්සම් වෙන්නේ? එහෙම කෙනෙක් එක්ක සංවේදනය කරන අමාරුයි. යාට කියන්න ගියකම හිතවලත් හිතනවත් කරගන්න. මේ මාව හදන්නේ නැහැ කියලා ඒ පන්ති ඉගෙන ගත්ත එකෙන් මට ඇවිල්ලා කිව්වේ. මොකද අවශ්‍යතාවයක් නැහැ. එයා ඇහුවොත් කියන්නේ. නැත්නම් ක්‍රමීට බහ ගන්න පුළුවන් නම් කියලා දෙන්න. ඒ අකමැත්තෙන් වෙන්නේ කියන්නේ නැත්තේ මොකද පුද්ගලිකව ඉල්ලනවා ඉන්ටර්විව් කරන්න. ඒ පුද්ගලික කරන්න ගියා විනාඩි 15ක් දුන්නත් කියෙන්නේ. ඉතින් අර අනිච්චින්ද වෝලෙම ඉන්න කටට හරිය වෙහෙසයි. ඒ නිසා සමහර කට්ටිය ඉන්න හොඳට භාවනා කරනවා කියන්න බෑ. සමහර කට්ටිය ඉන්න භාවනා කරන්නේ හොඳට කියන්න දන්නේ. සමහර කට්ටිය ඉන්න හොඳට භාවනා කරනවා හොඳට කියනවා. සමහර ඉන්න භාවනා කරන්නේ නැහැ කියන්නත් බෑ. අපිට ප්‍රශ්න තියෙන්නේ මේ ඉන්ටර්වියු එකේදී මේ ප්‍රශ්නේ මත හොඳට භාවනා කළා කියන්න බැරි කෙනාට විතරයි අනුකම්පා කරන්නේ. අනික කෙනා තම කණිකේ තුන්දෙනා එකිනෙකට අනුකම්පා කරන්නේ. ඉඳ භාවනා කරලා ඒ කමඨාන් සුද්ධ කරන හැටි කියන්න බැරි කෙනාට නම් අත දෙන්න ඕන. භාවනා නොකර හොඳට කියන මිනිහා කණ්ඩ දෙයක් ගාලා හෙලවන්න ඕන. හරියට කියන්න පටන් අර ගන්නවා නිකන්. ගන්නවා වගේ වන්නකොට පොත් බලාගෙන හෙල කියනවා. භාවනා කරන්නේ නැති කියන්නේ නැති මිනිහා එන්නේ නැහැ මෙවට. මේක ප්‍රශ්නකුත්. භාවනා කළා කියන්න පුළුවන් මනුස්සයාට පරමාර්ථ ධර්ම දාලා කියපුවාට අගලාගෙන. භාවනා කරලා කියන්න බැරි කෙනෙක් ඉන්නවා. එයා වෙනුවෙන් තමයි මේ ප්‍රශ්න මතුවෙන්නේ. යාට අනිවාර්යයෙන්ම අත දෙන්න ඕනේ. ඒක නතර කරගන්න තියෙන කෙනෙක් තමන්ට වෙච්ච දේ අනුන්ගේ දෙයක් වගේ වාර්තා කිරීමට හැකියාව එන තෙක් ඒකට හරි අමාරු වෙනවා මේ ඒ අත්දැකීම් මගේ කියා ගන්න. අත්දැකීම් මොකක් කියා ගන්නද? අත්දැකීම් මගේ ආත්මේ කරගන්න හදන කෙනා ඒක ඉක්වන්නම කැමති නෑ සම්මුතිය. සම්මුතිය එක්කලා කතා කරනකොට එයාට ඒ අවශ්‍ය රසය ලැබෙන්නේ. ඉතින් ඒකත් ඒ යෝග ජීවිතේ මුල් කාලේ විතරයි බලපාන්නේ. යම් කිසි මට්ටමකින් යහට ගියාට පස්සේ යහට අනිවාර්යයෙන්ම තේරුම් ගන්න වෙනවා. මේක මේ මම මාගේ කියන හැඟීම නැත්තම් තණ්හාමාන දිට්ඨි වලට වැටෙන්නේ නැතුව කමඨහන සූත්‍ර කරන්න කතාවක් කතා කරන්න සංනිවේදනයක් කරන්න පණිවිඩයක් කියන්නේ කොහොමද කියන්නේ. ඒ නිසා එහෙම අය වෙනුවෙන් මම හිතනවා මොකක් හරි ඒ ඒ කීප දෙනෙක් වෙනුවෙන් එහෙම ඉන්නවා නම් ඒත් අඬ පුද්ගලිකව දෙන්නවා. මේ කියන්නේ අනවශ්‍ය කාලය නාස්ති කරන්න එපා. short to the point, short and sweet. වටපිට යන්න බෑ කියලා. ඒක නිසා මේ නැවත මම ප්‍රශ්න කියවන එකේ මේ දතරක්කම නිසා කමටක් පුදුවේ සාකච්ඡා කිරීමේ නොයෙක් ලෝකින්ගේ විවිධ අත්දැකීම් මගේ භාවනාවට බලපන්නේයි හිතේ. ඒක ඒ වාක්‍යයට මම කියන්න දෙන්නේ මේක ධර්ම දේශනාවම සිද්ධ වෙනවා. ධර්ම දේශනාදී নানা ආකාර අත්දැකීම් নানা විස්තර කරන්න ඉදිරියට කරනවා. ඒ ඔක්කොම උත්සාහ කරගෙන ගත්තොත් භාවනාවේදී බණවට පස්සේ මූල කර්මස්ථාන නෙවෙයි භාවනාව යන්නේ. ආපු බණවල තියෙන කරුණු හිත හිත ඉඳලා. ඒකවත් කරනවා. ඒ වගේම තව කෙනෙක්ගේ කමට හසුත කෙනෙක් අහන්න හිනකොට ඒ වගේ අනුන්ද වෙච්ච දේ මට උනේ නැහැ කියලා කොහොමද ඩාටුවක් කියනවා. එහෙම නැත්නම් අනු අනු අනුගේ තරකට වෙන්න බෑ. ඒ නිසා ඒ දේ කරන්ද භාවනාවේදී චින්තාමය වශයෙන් නගනවා. ඒ දෙකම වෙන්න පුළුවන්. දේශනාවකට වෙන්න පුළුවන්. සාකච්ඡාකට වෙන්න පුළුවන්. කුත්කියොන්ට වෙන්න පුළුවන්. සාම්ප්‍රදායික වශයෙන් කමඨා සුද්ධ කිරීම හා භාවනා දැකීම කිනේ කාතර සාකච්ඡා නොකරන ලෙස අවවාද උපදේශ දෙන්නේ මේ නිසාදයි පහදා දෙන ලෙස කවුරු ඉන්නේ මේකෙදි මේ මේ තමන්ගේ භාවනා අත්දැකීම් තව කෙනෙකුට හෙලි කරන්න එපයි කියලා කියන්නේම තමන් ලබලා තියෙන යම් ගුණයක් තියෙනවා නම් තමන් ලබලා තියෙන යම් ඥානයක් තියෙනවා නම් ඒක වදකීම නිසා තමන්ට තණ්හාවක් ඇති වෙනවා නම් මාන්නයක් ඇති වෙනවා නම් මමයි මේ දේ ඇති කරගත්තේ කියලා මමයියක් ඇති වෙනවා නම් ඒකෙන් ඒ ප්‍රකාශ කිරීම නිසා පොදුවේ ඒක නාටේ මාන්නෙ ඉඳී තිනවා අන්න එතනදී ඒ තණ්හා මාන දිත්‍ය ඇති නොවන විදියට වෙච්ච දේ වෙච්ච වශයෙන් නැත්නම් සම්මුති වශයෙන් කතා කරන්න පුළුවන් නම් මේ කියන දෝෂේ මගහරවල යන්න පුළුවන්. ඒක පේන්න තියෙන සමහරලාවට මේ නිකායකට නිදර්ශනයක් වශයෙන් කියනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වගේ කොට්ටිත ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා තව ස්වාමීන් වහන්සේලා ළමකට ළඟට ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නේ අහන්නේ Tamanට සුද්ධ වෙන්න නෙවෙයි. හොඳ ධර්ම කාරණා මතු කරගන්න. ඒ නිසා දන්නද කෙනෙක් වගේ තමයි ප්‍රශ්න අහන්නේ. හැබැයි මේ ප්‍රශ්නට උත්තර දෙන්න කරන දන්න මේ අහන්නේ දැනගන්න නෙවෙයි ඉන්න පිළිසෙට විස්තර කිරීම සඳහා කියලා ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණේ වහගෙන ආධුනිකයෙක් අහන ප්‍රශ්න දෙක ප්‍රශ්න. ඔය මේකේ තියෙනවා පාරායන වර්ගය අටක වර්ගයේ සර්වචන් වහන්සේ තව නිර්මිත සර්වචන් වහන්සේ නමවලා ප්‍රශ්න. ඒකල උත්තර දෙනවා. ඒක කිසිසේත්ම සම්මුතිය නෑ. පරමාර්ථ ප්‍රශ්න නමුත් කිසිම කෙනෙක් සම්මුතියෙන් අහන්න දන්නේ නෑ මේ ප්‍රශ්නේ. ඒක අහන්න පුළුවන් නේ තව බුදු කෙනෙකුට විතරයි. එතකොට ඔය තියෙන චුල්ල වේදාල සූත්‍රයේදී ඒ විශාක උපාසකතුමා අනාගාම කෙනෙක් වශයෙන් රහත් මෙහෙණින්නාසගේ අහන ප්‍රශ්න ටිකම පේනවා කියනකොට තේරෙන්නේ අහන්න තේරෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ මොකද තද බල પરමාර්ථකදල ප්‍රශ්නයි. ඒ නිසා මේ භාවනා කරගෙන කරගෙන යනකොට හැමදාම සාමුතිය විඳගෙන වෙන්න ඕන කියලා දැඩිමර ධාරි වෙන්නත් නරකයි. උළුවාතර උත්සාහ කරන්න ඕනේ මේ පටලවිල්ල ඇත්තටම කෙලස් පටලවිල්ල තියෙනවා. ඔක්කපාගෙන ඉදිරියට යනවා නැත්තම් තනි තනියම වෙන වෙනම Tamanda ඒ සඳහා වෙලා ගන්න වෙනවා. ඒක වෙලා ගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. ඒක කියනවනම් හරියට මේ මගේ මේ වචනෙන් කියනවා මේ බස් එක යන වෙලාවේ මට පයින් යන්න හිතෙන්නේ. ඒ නැත්නම් බස් එක ඕල යනකොට ඔකොලේ තමයි යන්න කැමතිද මම වෙනම කාර් එකක් කරගෙන යනවා. මට වෙනම කාර් එකක් ගැන කියනවා මම ඇත්තටම බස් එකට කොට වෙන්නේ මම කැමති පුද්ගලික වාහනයක යන්න. ඒ වගේ තනියම කමටහන් සුද්ධ කරනවා කියන්නේ ප්‍රයිවට් කාර් එකක් ඉල්ලනවා. පොදුවේ කමටහන් සුද්ධ කරනවා කියන්නේ බස් එක ගෙනගල යනවා කියන්නේ. බස් එක නැගින් නැත්නම් මම වගේ පයින් පයින් බහලා යන්න පුළුවන්. විවිධාකාර ක්‍රම තියෙන නිසා මේකෙන් අපි කරන්න හදන්නේ ඇසිමිලේට් කරන්න හදන අවස්ථාවක් අතු කරන්න හදනවා මුකුව දෙනකොට සම්බන්ධලා මේකෙන් වැඩ ගන්න පුළුවන් විදියකට උද්දීකව දෙන්න පුළුවන් නම් හොඳයි දෙන්න බැරි අවස්ථාවක් කරගෙන යන්න පුළුවන් වෙලාවක් තියෙනවා අනිවාර්යයෙන් මේක පාවිච්චි කරන්න ඒක නිසා මේ මේක මේ වෙලාවේදී අපි සාකච්ඡා කරන්නේ මේ යම් විදියකට අපි තීන්දුවක් කරන් තියෙනවා නම් පොදු සාකච්ඡාව හොඳයි කියලා අන්නේකට පක්ෂග්‍රාහී වෙන විදිහට මම මේ වෙලාවේ මේ මගේ කතාව යන්නේ. ඉතින් කාට හරි එහෙම නැත්තම් ඒක දවසක් වෙන් කරන්න අපි යන දවස් ටිකේ ඒ පුත්තිලිකව අත්‍යවශ්‍යයට විතරක් කීප දිනෙකට මේ අවස්ථාව ගන්න දෙනවා. ඒක අපේ මේ සංවිධානය කරන කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න. මොකද එහෙම වෙනවා ඒ අත්තු භාවනා කරන්න දන්නවා කියා ගන්න දන්නවා. ඒක ස්වභාවය කියනකොට පැකිලෙන්න ඉඩ තියෙනවා. නැත්නම් පොඩ්ඩියේ අහගෙන ඉන්නකොට භාවනාව නෙමෙයි කරන්නේ අර අනික්කයි කරපු දේවල් කල්පනා කරනවා. එහෙම නැත්නම් චින්තාම වශයෙන් යන්න හදනවා. හැබැයි ඒකට නම් උත්තර නැහැ. චින්තාම යන්න හදේක නම් පොඩි සාකච්ඡා කරුවා පුත්‍රික සාකච්ඡා කරුවා හරියන්නේ නැහැ. නමුත් Tamanට භාවනා කරලා සෙනග මැද සබකොලේ නිසා හෝ පරමාර්ථ ධර්ම වශයෙන් සම්මුතිය පොඩක් අයින්ලා කියා ගන්න තැනදී කෙනා කම්පා කරනවා. තේරුම් ගත්තට පස්සේ අරක් පුළුවන් වෙනවා පොදු වාහනයක නැගලා යන්න ළඟම බස් එක. එතකම් ප්‍රයිවට් කාර් එකක ගෙනියන්න ඕනේ අමාරු නම් ඇම්බියුලන්ස් එකක් ගේන්න. ඒක තියෙනවා ඇම්බියුලන්ස් සර්විස් එක ලෝකේ තියෙනවා. හැබැයි ඒකේ තියෙන අත්‍යවශ්‍ය වෙලා. ඊට පස්සේ ඉතින් සාමාන්‍ය වාහනයක අනිකයි තියෙන්නේ. මෙච්චරයි අපිට මේ ප්‍රශ්න සහ පිළිතුරු වල පිළිවෙලට නිකිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන්නේ. අපිට මේ හා සමාන කාලයක් ඉතුරු වෙලා තියෙනවා. මේ විකර්ප කාලේ ඒ නිසා සභාවට කාටද ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම කතා නිලයි. මම දැන් මෙතන කියන සතියේ ඉන්න චිත්තාවේ ඒ අවස්ථාවේදී අවස්ථාව තුළින් සක්කාය දිට්ඨියට පාරක් වැඩෙනවා කියන සංස්කෘත බාහිර කියනවා. ඒක හරිනම් අතේරුම් ගන්න ඒක යාන්ත්‍රය පහළදී. ඒක ඒක මෙකැනිසම් එක කොහොමද වෙන්නේ? ආයතන කියන සිතාක්ෂණයේ ඉන්න වෙලේ සක්කාය දිට්ඨියට යම් සිද්ධි පාරක් වැඩෙනවා. ආ දැන් මෙතන ඉන්නවා කියන හැම චිත්තක්ෂණයකම කාලයේ තියෙන කාලයේ දිගේ කල්පනා කරන එක කඩලා යන මොමන්ටම් එක කැඩලා එක පාට වර්තමාන අවදී. ඒ වගේම දේශීය වශයෙන් දැන් මේ අපි ළඟ අපේ සාමාන්‍යයෙන් ප්‍රපංච කරන සිද්ධ වෙන්නේ කාලය සහ දේශය අනුවනේ. මේ වර්තමාන චින්නකම ඊය ගැන හෙට ගැන කල්පනා කරනවා දෙකක් තියෙනවා කියලා හිතාගන්න. දැන් මම මෙතන ඉරේ ලංකාවේ තියක් තියෙනවා අතනක් තියෙනවා මේවත් තියෙනවා කියලා දේශයත් අපි පතුරලා හිතනවා. කාලය අනුව සාදේශය අනුව ඉතිරි පැතිරි යෑමට තමයි ප්‍රපංච කරනවා කියන්නේ. වර්තමාන මොහොතේ නෙවෙයි කාලය අතින් මේ මොහොත විතරයි තියෙන ට්‍රෙන්ඩ් එක කරලා. දේශී වශයෙන් මෙතන විතරයි තියෙන වෙනතන කරන කල්පනා ට්‍රෙන්ඩ් එක කරලා නිසා කාලය සහ දේශය අතර ඉතිරි පැතිරි යෑම කරලා. සක්කාය දිට්ඨියට කොහොමඩක්වත් ඉන්න බෑ ප්‍රපංච නැතුව. සක්කාය දිට්ඨිය සම්පූර්ණ දැන් ආදී මේ දේශපාලන පක්ෂය දිනන්න බෑ ප්‍රචාරක වැඩ පිළිවෙලට. කොච්චර හොඳ වැඩ කරන හිත ප්‍රචාරකාරී පිළිගෙන නැත්නම් දේශපාලන වේදිකාවේ අවස්ථාව ගන්න බෑ. ඒ නිසා ඒ කාණ්ඩ හැරේ. ඒ අඬ හැරේ තුළ තමයි දේශපාලන ජයග්‍රහණය දේශපාලන පක්ෂ ඔක්කොම තියෙන්නේ. සක්කාය දිට්ඨිය තන්නේ කරාඬ හැරේ හරයන්නේ. නිසා කාලයම ඉතරි ඉතරි යමක් ගියේ නැත්නම් සක්කාය දිට්ඨිය හිඳින්න ඒක නගාදති කියලා කියනවා. දරන්න බෑ. ඒක පිහිටන්නේ නැහැ. සක්කාය දිට්ඨිය පිහිටන්නේ නැහැ කාලමාන දිගේ සම්පූර්ණ මේක නිත්‍ය සුඛ සුබ හොඳ නිකන් කාලය කියන එක නූලක් වගේ වගේ කියලා හිතෙන්නේ නැත්තම්. දේශී කියන එකත් මෙතන හිටියට මේ අනිත් ඔක්කොම තියෙනවා කියන මායාවේ හිටියෝ සක්කාය දිට්ඨිය හිටිනවා. තියෙන්නේ මේ මොහොත විතරයි කියලා ඉන්නවනම් දේශී දිගේ පැතිරීමක් නැත්තම් සක්කාය දිට්ඨිය හිටින්නේ නැහැ. නිසා සක්කාය දිට්ඨිය පවතින්නේ අනිවාර්යම ප්‍රපංචහරහා. ප්‍රපංච වර්තනයේ සිද්ධ වෙන්නේ මේ බෝවීම සිද්ධ වෙන්නේ කාලය සහ දේශය හරහා. වර්තමාන මොහොතේදී එච්චර ලොකු මේ ශිල්පීය ඥානයක් නැහැ. නමුත් ටෙක්නිකලි ඒක මො ඒ මොහොත කියලා නතර කරනවා. නතර කරන කාලෙදිගේ හිතවිලි මවන ගතිය, දේශිතිගේ හිතන කඩන්න කඩන්න ප්‍රපංචකරණයක් වෙන්න බෑ. ප්‍රපංචකරණයක් වෙන්නේ නැති තාක්කල් සක්කාය දිට්ඨිය හෝ මාන්නේ හෝ තණ්හාවක පැවතීමක් තියෙනවා. ඉතින් ඒක අර තැන් තැන් වල මේ මේකේ තියෙන භංගුර භාවය පෙන්නලා දෙනවා. නිත්‍ය සුඛ සුභ වශයෙන් පවතින ට්‍රෙන්ඩ් එකක් මේක නෑ. මේක භංගුර දෙයක් බව වෙච්ච නිසා ඒක බුදුචානන්සේක වචනේ කියනවා නම් අනිමිත් අපණීත අපණීහිත කියන වචනේ. අනිහිත පණිදිය කියලා කියන්නේ අනාගත සැලසුම්. අනාගතයක සැලසුම් තියෙන මේ මොහොත තියෙන්නත් ඕන අනාගතේ තියෙන්නත් ඕන. නමුත් මේ මොහොතේ මොහොතේ මොහතට කැඩි කැඩි යන එකක් නම් ඒ අනාගතයක් ගැන හැඟීමක් නැති වෙනකොට බුදුරජාණන් කියනවා අනාගත සැලසුමකට අවශ්‍යතාවයක් තියෙනවා. අනාගත සැලසුමක් නැහැ. තියෙන්නේ වර්තමාන මොහොත විතරයි. ඒතර ප්‍රණීති නෑ. අනාගත ජීවිතේ හීන නෑ. ඒ පුද්ගලයාට තියෙන්නේ ප්‍රත්‍යක්ෂ කළ හැකි වර්තමානයේ පමණයි. ඒ නිසා වර්තමාන මොහොත වම දැන් මෙතන මොහොත වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න ඒ මනසයි ඒ චිත්තක්ෂණයේ තියෙන සජීවී ගතිය වැඩි කරන අතර අනාගත සැලසුම කියන උද්දච්චය ඒකෙන් එක්සයිට් වෙන ගතිය යකින් දුර වෙලා යනවා. සැලසුම් කරන දෙයක් නෑ ඒක මේ අවස්ථානකුඩ වෙයි වර්තමාන මොහොතට බලාගන්න. ප්‍රනිදි නැති වෙලා යනවා. ප්‍රති නැති වෙන ඒ මිත්‍ය පහින්ද ශූන්‍යත කියන තුනෙන්ම සංකාජිතේ කැඩලා යනවා. අපේ අපි මට මතකයි මේ ඒ දීපක් චොක්‍රගේ පොතේ එක තැනක කියලා තිබුණා. එයා දොස්තර කෙනෙක් විදිහට ස්පිතාලයක වැඩ කරද්දී එයාගේ තියෙන ගුණයක් හරියට තාමත් අඩු කුලේ තාමත් දුක්පත් මනසකට හොඳට සලකලා තියෙනවා අනුග්‍රහ කරලා තියෙනවා දොස්තර කෙනෙක් විදිහට මනසට ලොකු සතුටක් ලෝ දොස්තර මහත්තයාට සලකනවා හිතියා ගුණයක් විතරම කරලා තියෙනවා ඊට පස්සේ මනසට වැටෙන්නේ නැහැ. නැටම තව මාස දෙකකින් තුනකින් මැරෙනවා. ඉන්දසාරට කියලා තියෙනවා මේ වැඩ අන්තිමයි අමාරුයි. ඒචාර සැලකුම තියෙන්නේ මම ඉන්නකන් මම සලකනවා බලනවා මම මුදලට නෙමෙයි කරන්නේ මේ බෞද්ධ හිතාපේස. නමුත් මම මාස දෙකට නිවාඩියක් මාස දෙක ගිහිලා එනකන් මේ මනුස්සයා හිටියලු පහුවෙන්ද පැටලුවා. ආය නැත්තම් දොස්තර මහත්තයා දකින්න තියෙන ආසාව නිසා මාස දෙක ඉවරනකන් හිටියා. අර ද්‍රව්‍යන සිටුේෂන් එක ගිහිල්ලා. ඒ කියන්නේ අනාගත සැල ප්‍රාර්ථනාවක් තියෙනවා. අනේ අපේ පින්වන්ත දොස්තර මහත්තයා තව ටික දවසකින් එනවා. එතකන් ජීවත් වෙන්න. ඊට පස්සේ නැහැ. ඒත් ගොඩක් වෙලාවට අපි ජීවත් වෙන්නේ වර්තමානයේ කාබාසිනිය වෙච්ච කාලකන්ණි මොහොතක් තියෙනවා. අනාගතේ හරියයි කියන එක මත ඉඳගෙන තමයි අපි ධක්කයි දිටිය කොක්ක ගන්න. ඒකේ කියනවා මේ බුදුදානන්සගේ ඒකට අටුවාවේ කතාවක් තියෙන්නේ. අල්චර්ස් ලයින් එකේ මොකද මේ දුරවයි මට ස්කුරුල જાචකෙන් මස් කාලේ ඉතල වල්චස්ස කියලා කියන්නේ ගිජුලි වල්චස්ස හැබැයි ගිජුලුනම නෙවෙයි ගිජුලිනේ හරි වල්චස්සගේ හරි ඒ අම්මා පිටර දාලා පැටව වමතුවට පස්සේ යනවා ලියන්නා කවදාවත් බලන්නේ නැතුව පැටවන්ට ඇඟීමක් තිබුණු අම්මා මස් කැල්ලක් ගෙනේ කියලා ඒ ආසාවෙන් ජීවත් වෙනවලු ඉහිලෙන්න පුළුවන් ඒ අටුවාව කියනවා අම්මා කවදාස් මස් ගේන්නේ නැතිලු. හැබැයි මේ පැටවුන්න පිටරෙන් ඇවිල්ලා ටික කාලකනකම් ඉන්න පුළුවන් දවස් තුනක් හතරක් යනකම් කුකුල් පැටියකට ඉන්න පුළුවන්. නමුත් අතු වෙනකම්ම ඌ ඉන්නේ මක් කවදා හරි තව පොඩ්ඩකින් අම්මා ඒ කියන හැංගීමලු. ඊට පස්සේ ඌ ඉවිල්ලා ගියාට ඌ ගියාගෙන කනවලු. එතන සක්කාය දිට්ඨිය හිටලා තියෙන්නේ අනාගතයේ දවසක අම්මා ඒ. ඒ ඇති හොඳටම. වගේ අපි ගොඩාක් කලකට මේ කාලය දිගේ ඉස්සරහට වෙන්න තියෙන දෙකින් මේ අනන්ත දුක් විඳින වර්තමානයේ අපිට සුබ ඵල දවසක් එයි. එතකොට සක්කාය ඊට කොක් ගහලා තියෙන අනාගතේ. අනාගතේ තියෙන එක්සයිට්මන්ට් එක වගේ. වර්ත මම දැන් මෙතන ඉන්නකොට ඒක නෑ. ඒක යන්න බෑ. ඒක තියෙන මෙතෙන් එන්න බෑ. එහෙම නැත්නම් ලංකාව වගේ රටවල අපි පැරණ ශ්‍රී විභූතිය ගැන කතා කරනවා. මේ අනුරාධපුර කාලේ කුත් නැහැ ඉතින් අහසෙන් දාතන් වහන්සලා වඩිනකොට මේ විහිතච්චුවක් වෙන ගන්න බෑ මේ ඒ තරම් කියලා හිතාගෙන ඉන්නවා දැන් හිඟමනේ දැන් මමද දේවුණට අනාගත සීමුතියක් ගැන කතා කරද්දී අනු පඬිතුමා කිය කිය ඉන්නවා ඒ වගේ අපි සක්කාය දිට්ඨිය අනාගතේ හොඳ දේවල් ගැනීම ආසාව දෙලබනවා ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගන්න. ඒතර මෙතන දැන් කියන චිත්තක්ෂණය වෙනකොට මේ දෙකම අතරේ අනාගතෙන් අපි පෝෂණය ලබන්නත් බෑ. අනා ඉස්සරහට වෙච්ච දෙයකින් අපිට පෝෂණයක් ලබන්නත් බෑ. වෙන තැනකින් ගන්නත් බෑ. ඒ නිසා මේ ඒ වගේ තියෙන ප්‍රපංචවල තියෙන ඒ රහන් එක එක එක එක කරලා. ඒකට සක්කාය දිට්ඨියේ තියෙන මොමන්ටම් එක ගැම්ම කරලා. එතන එතන එතන භංගුර භාවයට ඇති කරනවා. ඒක යම් මට්ටමකින් පැනනට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ හීනක අපි ජීවත් වුණාට මේක අඛණ්ඩ පවතින එකක් කියලා. ඒක ඉම්ප්‍රොම්ප්ටු ඉම්ප්‍රොවයිස් කරගෙන යන එකක්. ඒ නිසා වර්තමාන මොහොතේ ඉන්නකොට ඒ සක්කාය දිට්ඨිය පිළිබඳව තිබුණා නම් නිත්‍ය සංඥාව ඒක කඩලා යනවා. සුඛ සංඥාව, සුභ සංඥාව ඉන්නේ ඉන්න මොහොතක් පාස ඒ ට්‍රෙන්ඩ් එක කඩලා යනවා. වේගය කඩලා යනවා. ප්‍රවාහය කඩලා යනවා. ත්වරණය ඇක්සලරේෂන් එක කල්ලාන එක තමයි සිද්ධ වෙන්නේ. සමානයි කියන එක අමල් කියලා කොහොමද වර්තමාන මොහොතේදී ගිපාරේ පෙරතලදී ප්‍රශ්න අහන දෙන මේ ඔබ වහන්සේ කියන ඔය මම දැන් මෙතන කියනකොට ඔය මාමයා සක්කාය දිට්ඨියම නේද කියලා. ඒකෙදී කියන්න වෙනවා දැන් විපස්සනා මාර්ගය ගත්තොත් දාන සීල භාවනා කියලා ගිහි ප්‍රතිපදාවක් තියෙනවා. පූර්ණකාලී යෝගාවචෙන් හෝ භික්ෂුන් වහන්සේට සීල සමාධි ප්‍රඥා කියලා එකක් තියෙනවා. ඒකෙදී ඔය ප්‍රඥා භාවතාවට එනකම් හැම දානකෙම සක්කාය දිට්ඨිය වෙනවා. හැම සීලකෙම සක්කාය දිට්ඨිය වෙනවා. සක්කාය දිට්ඨිය නැති කෙනෙකුට සීල් රකින්නත් බෑ. සමාධි භාවනා කරන්නත් බෑ. හරියන්නේත් නැහැ සක්කාය දිට්ඨිය නැත්නම්. නිසා සීල සමාධි ප්‍රඥා තුනේදී වෙන්නේ සක්කාය දිට්ඨිය තහවුරු වෙන එක. විපස්සනා තමයි හදාගත්ත දේ පොළවේ ගන්න. You have to be somebody before becoming nobody කියන එක තමයි ඒකට දෙන අදහස. එසේ ඉස්සෙල්ලා මම ඉන්නවා කියලා පෙන්නනවා. පෙන්නලා යාට කාලයෙන් වෙන පෝෂණය කපලා දානවා, දේශයෙන් වෙන පෝෂණය කපලා දානවා මෙයාට පේනවා. ගත්තට එහෙම ගන්නෑ කියලා. දැන් තීරණා කියලා තමයි දෙන්නේ වැඩේ බාර දෙන්නේ. මමෙක් ඉන්නවා. ඝන භාග කරලා වැඩි බාර දෙනවා. මේක රැක බලාගන්න කියලා. හැබැයි මට මේ කාලෙන් පෝෂණය දෙන්නේ නැහැ. දේශයෙන් පෝෂණය දෙන්නේ නැහැ. අන්තිම බලනකොට මේ අල්ලගෙන තියෙන එක උදු මනෝ විකාරයක් විතරයි. නිකන් පුතු කරගත් එකක් විතරයි කියලා ඒ මමම ඉස්සලා ගත්ත අපි මේ නල් හයිපොතීසිස් එක අපි මේ ඩිස්ප්‍රූව් කරා. ඉතින් නල් හයිපොතීසිස් එක දාගන්න. ඒක තමයි මම ඒ වගේ හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. එතෙන් එනකම් අත අත්තකාර සූත්‍රයේදී මේ බමුණෙක් කවිලා කියනවා මේ මේ ආත්මයක් කියන එකක් නැති තැනින්ම පටන් ගත්තොත් හොඳයිද නැද්ද මොකක්ද කියන්නේ මුතුන්ද කියනවා මට ඔබ වගේ වචනයක් කියන මිනිහ නොදකින් ලැබේ දකින්න නොලැබෙනවා කියලා. මේ තමන් කරව පොවට ප්‍රතිසන්දේන ආත්මයක් තියෙදි කොහොමද ආත්මයක් නැහැ කියන්නේ. කායික කම්මස්කත ඥාන සම්මාදිට්ඨිය කියන එක ලෝකේ තියෙනවා නම් රොම්මිනිය ඉන්නවනේ. ඒක තියෙනවා කියලා පටන් ගන්න. පටන් ගන්න විතරයි ඒකේ තියෙන අර පෝෂණ ද්‍රව්‍ය කපලා හදනකොට ඒකේ අවස්ථානුකූල හදාගත්ත සංකල්පයක් පමණයි හයිපොතීසිස් එකක් පමණයි කියලා තේරුම් ගත්ත දවසේ කවුරුත් මේක ඩිස්ප්‍රූව් කරන්නේ තමයි. නිසා ඉස්සලක තියනවා කියලා තමයි පටන් ගන්න. ඒක හරිම අමාරුයි මේ ෆිලොසොෆිකලි පෙන්ලා දෙන්නේ ඒක මේ ළඟදී ඔය මේ මම බන්නට ගොඩක් කලකට කියන්නේ අර වෝල් වෝල්ට් එක දානකොට උඩම ඉහළට යනකම ඒ රිට හයියෙන් අල්ලන්න ඉන්න එපා. උඩටම ගිහලා රිට විසි කරන්න එපා. එතකොට පෝල් වෝල්ට් කියන්නේ ඒකට මේ මේ දැන් ඔය අපි කර අපි කරන කොට්ටපාද සූත්‍රය සම්බන්ධයෙන් කටුකුරුන් දේශාංශකේ බණක් තියෙනවා. සමයේ එළියට එන්නේ පහන් කරන නම්බර 193. අන්නේ බණ වනේදී ඒ ස්වාමීන් වහන්සේ කියනවා අටුවාචාර්ය වහන්සේත් මේ නිදර්ශනය දෙනවා මේක මෙතෙන්දි වැදගත් වෙනවා ඒ මොකද්ද මේ ගඟක් විතර වෙන්න තියෙනවා මේ මේ යුරේ ඉන්න මිනිස්සයා ඉතාම ඉක්මනට යහකට යන්න ඕනේ අතපය කඩාන හරි ගමන් හිටියොත් මරණාන්තිකයි ඒ නිසා යාට පීනන්නත් බෑ එයාට පේනවා එහා පැත්තෙන් ආපු අත්තක් ඇවිල්ලා අත් එල්ලෙන වැලක් ඉතින් මනුස්සයා කරන්නේ ආපු එකට දුවන ගිලාට වැලේ එල්ලෙනවා. එල්ලිච්ච ගමන් වැල සම්පූර්ණ යා පැත්තට පැද්දිලා යනවා. කෙලවරටම ගිය වෙලාවේ වැල ඇසෑදී නැත්තම් මොකද වෙන්නේ කියලා. ගිය වේගෙන් අපම පැත්තට. දෙවෙනි සැරේ සුදු දෙනවා පළවෙනි සැරේ විතර යන්නේ. ඊට පස්සේ අටවචාරින් අන්ත කියන පළවෙනි සැරේ ගියත් එයා වැටෙන්නේ වතුර මැදට. ඉවුරටම නෙවෙයි. නමුත් එහා පැත්තේ දැන් ඊට පස්සේ ධනපණ ගාන එහා පැත්තට යන්න පුළුවන්. එහා පැත්තේ රාජධානිය වෙන නීති පද්ධතියක් තියෙනවා. මේ ගඟේ මැද පැන්නට පස්සේ එහා රාජධානියට යන්නේ. ඒ නිසා පැනලත් වැඩක් තියෙනවා. යාට පැන්නේ නැත්තම් මොකද වෙන්නේ? අර වැලම න්‍යාප්ප මෙතන ගියේ. ඒ නිසා ඒ වැල අල්ලගන්නත් ඕනේ. හයියෙන් අල්ලගන්න. අතර කොළට ගිහලා අතරින්න ඕනේ කියලා හයියෙන් අල්ලන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ? උත්තරනට ඒකයි වෙන්නේ දැන් ඕම කරන්නේ. ඒක හයියෙන් අල්ලගන්න. එයා කෙලවරටම ගිහලා අතාරින්න ඕනයි කියලා ඔක ලාවට ඇද්දියොත් හරියට ගඟ වැද වැටේ. අයියෙන් අල්ලා ගන්නවා කියම හරි තැනට ගිහිල්ලා ඒ ස්ට්‍රැටජික් පොයින්ට් එකේදී අතහැරීමයි. මේ අතහැරීම සාල්ලා ගැනීම දෙක අතර ඒ ශිල්පේ දන්නේ නැත්නම් මේ ක්‍රමෙන් යට ඒකට වෙන්න බෑ. ඒක සාමාන්‍යයෙන් කියන්නේ මේ ඔක්කොම ටූල්ස් විතරයි. ප්‍රයෝජනෙ ගත්තට පස්සේ කතාරින්න. නිසා ප්‍රයෝජනේ ගන්න වෙලාවදී අතාරින්න ඕනේ කියලා ලාමකට අල්ලලා වැඩ කරන්න බෑ. ටූල් එක අල්ලන්න ඕනේ නේද ශිල්පෙට. අල්ලලා වැඩ අරගෙන හරියට වෙලාවට අතාරින්න ඕනේ. ඒක නිසා මේක මේ ප්‍රත්‍යක්ෂ කියන වචනේ අර චින්තාමය වශයෙන් කරන්නත් බෑ ඒක සුත්තමය වශයෙන් කරන්නත් බෑ. ඒක නැතුවත් බෑ. ඒ නිසා මේ ආත්මය පිළිබඳව බුදුජානනාසේ පාවිච්චි කළ තියෙන ක්‍රමයේ අතරම බෞද්ධයෙක් වශයෙන් ඉපදුන මට්ටමින් ඒක ලාභයට හරියන්නේ නැහැ. ඒක සක්ක මේ යෝනිසෝ මනසිකාරය හරහා සම්මා දිට්ඨිය හරහා තමයි සාමාන්‍ය ජීඳා ඔය නිදර්ශන වගේ දේවල් හරහා මේක ප්‍රයෝජන ප්‍රායෝගිකව තේරුම් ගත්තේ නැත්නම් එක්ක අයියෙන් අල්ලන්නේ නෝ එක්ක නැත්නම් අල්ලන්නේම නැතුව අතාරින්න. දෙකෙන්ම ඔඩේට බෑ. අල්ලන්න ඕන අල්ලන වෙලාවේ අතාරින්න ලැබ අතාරින්න. මේක මේ අර මම දැක්ක මේ ළඟදී මේ පෙර රහතන් වැඩි මඟ ඔස්සේ කියලා මොකද වෙබ් එකේ දැන් මේ අන්නේ කේ හාමුදුරුවෝ කියලා තියෙන එක තැනක පීනනකොට දෙන්නුට කටක් දාගෙන පීනන්න බෑ. ඒ වගේට ඔයගේ ජම්ප් එකදී මගේ පුතා මගේ අම්මා මගේ තාත්තා කියලා කටයද්දි කියන කොරන්නක් දාව වැඩි. අපි නම් දැන් මට පණින්න ඕනේ මට දන්නවා ටෙක්නික් එක. නමුත් මයිත් එක්ක ඉන්නවා දැන් මගේ බබා. එනත මගේ අම්මා මගේ තාත්තා. ඒගොල්ලන් මේ ජම්ප් එක දෙන්නත් බෑ. ඒගොල්ලන් ගිහලා අතාරින්නත් බෑ. ඉතින් ඒ නිසා ඒ ආවෙට පසුතැකුණොත් වෙන්නේ මොකද්ද? දින තුන් දෙනාම ඉවරයි මේ ගොඩම. නිසා ඒකට ගිහිල්ලා පුළුවන්කම මේකට ගන්නවා වගේ. මේ මේ කියන ඒ වගේ තීර්ණාත්මක තැනකදී අපි කියන වචනේ සම්පූර්ණ මගේ වචනේ කියන කුණුහරුපයක්. මම විතරයි තුනේ. ඒ වගේ වෙලාවකට මම විතරමයි තුරු වෙන්නේ. අපි කියාගෙන යන ගමනේදී වැඩි බර ගමනට බාධායි. ඒක පෞල් සංවිධානයේ කියලා තියෙනවා. ඉතින් මේ සර්වඥාත පැහැදිලිව මම දැන් මෙතන කියන එකේදී මම කියන මෙතන අපි දැන් මෙතන කියන්නත් බෑ. ඒකෙන් මම නැතු කරන්නත් බෑ. මම අල්ලන්න ඕනේ කර අල්ලලා හරි තැනදී අතාරින්නත් ඕනේ. අන්න ඒකෙදී තව එක්කෙනෙක් කියලා තිබුණා ඔය පින් මොකටද මේ තවත් මොකක්ද අපෙල්ල තියුණා මට මතක නෑ දෙන්නේ කතා කරන්න බෑ ඒ වෙලාව. ඒ තමන්ගේ වැඩේවත් ඉස්සරහයි. තමන්ට ෂුවර් නෑ ඉතින් ඔගේ සෙල්ලම් දාන වෙලාවක තව කෙනෙක් එක බැලන්ස් කරන්න බෑ. ඉතින් මම දැන් මෙතන කියනකොට ඒ දෙන්න පුළුවන් අඩුම ඒ කාලය මා දේශය සහ ජන ජනගහණය කියන එකෙන් කාලය ඇති මේ මොහොතට ගන්නවා දේශය ඇති මේ තැනට ගන්නවා කොච්චර දෙනක හිටියත් හතුරු මිතුර කවුරු හිටියත් මම විතරයි වැඩේට අවසාන ඒකකෙ වෙන්නේ. ඒක තියෙන ඒක මේ වැඩි කරන්න ඕක අඩු කරන්න කරන්න බෑ. ඒක ඇබ්සලියුට් මීනින් එකක් තියෙනවා. සම්මත භෝගයක කියන ප්‍රශ්න හාමුනේ ඉරන් මාසේ සංස්කාරය අතරින් සුසත් භාවනාව නැත්නම් අනාගතයක් දැන් ඉස්සරහට ගෙනීමක්ද වර්තමානමක නෑ රූප ශක්තියට අනාගතයක් නෑ එමෙ <clears throat> හිතෙන්නේ හිතෙන්නේ ඇති මට විස්තර කරන්න බෑ ඇයි එහෙම ප්‍රශ්නේ මතුනේ කියලා නෑ සම්මත රෝගියා ડોක්ටර් එනකන් හිටියා කියලා කියන්නේ තියා අනාගතය ගැන ඉන්නේ මම ඒක බැරි දෙකකට කොහොම සම්බන්ධයක් වගේ ඉන්න බැහැ ඒක සත්‍ය භාවනාවේදී කය සංස්කාර අතරේ මම මේ ලාමක හෙළ තිබ්බත් මට ඉදිරිය මොහොතකට ඒ විපරිණාමය වෙනවා මේ මොහොත කියන එක අදහස් දෙන්නේ. කියනකොට අදහස එළියට ආවෙ සම්පූර්ණ ඉදිරිපත් කරන අදහස විරුද්ධ සාක්ෂි වගේක් කියන්නේ. නැවත ප්‍රශ්න යන්නේ. සමනස මහන්නේ විපස්සක භාවනාවේදී ඊළඟ සංස්කාර අතහරින්න කියලා. දෙක දෙකක්. රූප සත්‍යක භාවනා පැත්තක තියන්න බුදුහාමර ආය සංස්කාරය අතහැරීම එක පැත්තකට ගන්න දෙකේ ප්‍රශ්න තියෙන කොයි එකේද කියන්නේ රූප සත්‍යක භාවනාව. රූප සත්‍යක භාවනාව තියෙන්නේ ආය සංස්කාරත නොඇරීමට. ධර්ම දවස රූප සත්‍යක භාවනාවට ආරින්න. රූප සත්‍යක භාවනාව කියලා කියන්නේ ඒකෙදී රූප පිළිබඳව නාම සත්‍යක භාවනාවකුත් තියෙනවා. ක්‍රම හතකට මේ රූපයගේ තියෙන විඳින සුළු බව කල්පනා කරනවා. ඒ කියන්නේ අවුරුදු 100ක පරමායුෂ ඇති කෙනෙකුට 10 ඒව 10කට කඩනවා. ඒකට කියනවා පළවෙනි අවුරුදු 10 තියෙන රූප දෙවෙනි අවුරුදු 10ට යන්නේ නැහැ. දෙවෙනි අවුරුදු 10 තියෙනවා තුන්වෙනි අවුරුදු 10ට යන්නේ නැහැ. හතරවෙනි එක පහට යන්නේ කියලා අවුරුදු 10 දක්වා තියෙන වයස තියෙන රූප නෙවෙයි 10 ඉඳලා 20 යනකම් යන්නේ. ඉතින් සාමාන්‍ය දන්නවා මේයිති විද්‍යාව පිළිගන්නවා මේ මේ ලේ එහෙම නැත්නම් මේ මොන දේ වුණත් අවුරුදු 7න් 7ට අලුත් වෙනවා අඩුම ගන්න. අත කලමුත් අලුත් වෙනවා වැඩි මොනක් අලුත් අතින් අලුත් වෙන ඕනම ලෙඩක් ආහාර විහාර මනෝ ව්‍යාපාර හදාගත්තොත් අවුරුදු 7කින් සුව කරන්න පුළුවන් හරියට ගෙන්නේ නැත්නම් අවුරුදුක මැරෙන්න පුළුවන් ඉතින් ඒක අරගෙන ඉවරගෙන පළවෙනි අවුරුදු 10 දෙක තුන ඊට පස්සේ අවුරුදු 10ක අවුරුද්දෙන් අවුරුදු කර ගන්න මේ අවුරුද්දේ තියෙන රූප දෙවෙනි අවුරුද්දට යන ඊට පස්සේ මාස 6ට කඩනවා මාස 3ට කඩනවා එහෙම කඩලා කඩලා මේ උද්දීවරුවේ තියෙන රූප හැන්දාවට යන්නේ කියලා මේ රූප ධර්මවල තියෙන වහා විනාශ වෙන සුළු ගතිය ඒක වෙනස් වෙන සුළු ගතිය හෝනියමක් නාස්තියක් විනාශයක් වුණාට මේ රූප වල තියෙන ශක්ති සංස්තිකය ඒ සීක්‍රේ වෙනස් වුණාට එන්නේ ශක්තියක් ඉලෙක්ට්‍රෝනයක් වඩ ප්‍රෝටෝනයක් වඩ ශේෂ්ත්‍රික වැඩ කරන්න පටන් ගන්නතර පස්සේ එකම චිත්තක්ෂණයකවත් ඉසුගොලන්නේ නැතුව පුදුම වැඩ කොටසක් දිගට වේගයක් තියෙනවා. ඒක වයිටැලිටි එකක් තියෙනවා. ඒකේ ඩයිනමිසම් එකක් තියෙන නිසා රූපේ කඩන කඩලා කඩන කඩන යනකොට තේන්නේ මේ බලහමුදාවක් කරන සිබල සබල වෙන් කරනවා වගේ. මොකද වෙන් කරනකොට වෙන් කරන පුංචි අංශවලට යන්න යන්න පින්නේ ශක්ති බලටපත් වෙනවා. මුතුම ශක්ති ගොඩක් ඉතුරුනේ ශක්ති වැය වෙන යටිකක් නෙමෙයි. කොටිම කියනවනම් ඒ අංශුවේ තියෙන වේගය ගත්තාම එකවර දෙපොළක ඉන්න පුළුවන් කියනවා. බලාපලක් වගේ තියෙන ඉතින් ඉතින් ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේ ශරීර පුංචි පුංචි කොටස් වලට කාලය අනුව දේශය අනුව කරලා බලපුවාම මේ තියෙන ශක්තිය මගේ න්‍යායට වැඩ කරන්නේ නැති වෙනම කතාවක් නමුත් එක්සෝස්ට් වෙන්නේ නැති එකක් මෙතන තියෙන්නේ බැටරි බහින්න නැති ශක්තියක් තියෙනවා ඒක වයිටැලිටි නිසා පුදුලෙන්ස ලෙඩක් ආපුවාම මොනවාර වෙච්චාම මේ වයිටැලිටි එක හිත දානවා ඊට පස්සේ අලුත් බැටරි charge වුණා වගේ උදාන්ත එක්සෝස් වෙනවා කියන එක නෙමෙයි කියන්නේ. ඒ විචිත කරලා තමයි රූප සත්‍ය භාවනාවට හිත දැම්මට පස්සේ හැම වෙලාවෙදීම මේ ෆුල් charge බැටරි වාති. නමුත් අසුර වුණාට පස්සේ ආනන්ද හමුදුරට කියනවා ආනන්ද අවශ්‍ය නම් මේ මොනවාද මේ අසල යුද්ධපාත වඩපු කෙනෙකුට ආයුෂ්කල්ප ජීවත් වෙනවා. මම 120ක් 100ක් ඉන්න පුළුවන්. ආනන්ද හමුදුරට තේරෙන්නේ නැහැ. අන්නවදු ඒ අවස්ථාවේදී ආරාධන කරන්නේ එතන මානෙ ඇවිල්ලා තුන්වෙනි දවසට ආරාධන කරනවා මම වහන්සේ බුදු වෙච්ච දවසේ මම ඇවිල්ලා කපිරුණා පාන්න කියලා. වහන්නකොට බෑ කියලා. සෙනගති කරන්න ඕනේ චතුරාර්ය දේශනා කරන්න ඕනේ කියලා. අපි දැන් දේශනා කරන්නේ. අතරමඟදීත් මම වහන්සේට ආරාධන කරනවා වහන්සේ තාම වැඩ ඉවර නෑ කියලා. දැන් මොකද කියන්නේ? දේශනා කරන්නේ. සෙනගේ ඉන්නවනේ. දැන් එනම් ගන්න වෙලාව හොඳයි කියලා. ඉන්ද්‍රක එනම් හොඳයි කියලා. ඊට පස්සේ උදන්සේ ආය ආර ථූප සත්‍ය බාහන හිත දැම්මේ නැහැ. දැම්මනම් ආය මේක අනුත් කරගන්න තිබුණා. ඒ කියන්නේ මේ අපේ ඇහ කන දිවනාසය වශයෙන් මේ රූප කලාපවල වෘත්තියක් පරිණාමයක් වෙනසක් වුණාට මේ රූපේ ඉන්ද්‍රියවල ඒකට යොමු වෙලා තියෙන මූලික මේ DNA වල RNA වල මොනම වෙනසක්වත් නැහැ. DNA වල RNA වලට වයස කියන එකක් නැහැ. ඒක සදාකාලික ධර්මයි. බුදුන් කියුවට හිත දැම්මම වයසට යන කතාවට යන්නේ නැහැ හිත. තව අවුරුදු 20ක් විතර ඉන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා හිත වෙහෙසකෙන ඉලක්කිත යෙදීමක් නැතුව ඉඳුරන්ට හේන්න මේ පිරියෙන්න ඉඩදියා. පිරියෙන්න ඉඳුරන්ට පිරියෙන්න ඉඩදියා. ඊට පස්සේ තමයි කිව්වේ මගේ කාය නිකම් පරණ බර කරත්තයක් වගේ දැජ්ජල් සකටයක් වගේ අනේ පැත්තෙන්ම වැగిරෙන්න පටන් අර ගන්නවා. ඒකත් පෙන්නල තිර තමයි මරන්නේ. පිරුණම් පැත්ත. ඒ නිසා ඒක අරකේ අනිත් පැත්ත. අතන තියෙන මේ මනසට එීම හැඟීමක් නැරගෙන ආත්ම හැඟීමක්. ඒකට ලොකු බලාපොරොත්තුවක් මත ආහාර මත මේ ජීවත් වෙන්නේ. කබලින්කාර ආහාර නෙවෙයි. මනෝ සංචේතන ආහාර. ඒකේ ඉඳුලක්. මොකද එනකොට ඒ වගේ අපූර්ව සිද්ධියක් වෙනින් බලාපොරොත්තු වෙන්නකොට කාලය යනවා තේරෙන්නේ හරියට ඒ සිද්ධියට තමයි ජීවත් වෙන්නේ. ඒක ආහාරයක් වෙන. මෙතන මේ ආහාරය කපහැරීමක් කරනවා. ඒකත් ඒ රූප සත්‍යක භාවනා නොකරන්න ගැනීමයි ආය සංස්කාරය කියන දෙකම එකයි. ඕක හොඳට හයිලයිට් කරලා කතා කරනවා පාවුච් සයිඩ්. මම හිතනවා මට මතකයි ඔය දඹුල්ලේ කොයිද ගෙදරක බණක් මේ මොනද දානයක් දීලා මට පරිවර්තනය කරන්න ගියා. මොන දෙමලයක්වත් මට තේරෙන්නේ නැහැ. මම රූපදත්ත කියන කාලා තිබුණෙත් නැහැ. කියනවා කියනවා කියනවා. ඊපස්සේ අපි මේ තටවල යන්තම් ගැට ගහලා මම මොනවද කිව්වා කියලා සයිඩෝ ගාවට ගිහිල්ලා අහගත්තා. මොකද මම පාවක්කම කරලා තිබුණේ එච්චර විස්තර. ඊට පස්සේ කිව්වා මේ මම ඊට පස්සේ විශේෂ මාර්ග කරන්න බැලුවා. ඒකට පස්සේ තේින තියෙනවා ඒ රූප ධර්ම පිළිබඳව මේක සාමූහිකයක් වශයෙන් ගන්න නැතුව පුළුවන් තරම් කාලය සහ දීර්ඝන පුංචිම කොටසට ගිනිලා ගත්තාම පුංචිම කොටස උපදින්නෙත් නැහැ මැරෙන්නෙත් නැහැ. ශක්තිය. අන්නේට ඉස්සෙල්ලාම පස්සේ හැමදාම තිරියන් වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් ඒක වමනාවෙන් කල්පනා නොකර මේ අතහැරලා අදිස්ථානය මේ ආයශංස්කාර අතහැරලා ඉන්සුරන්ස් ඒ පරිහානියපත් වෙන දීප එක තමයි අවසාන මාස්ටර්වල වෙලා තියෙන්නේ. ශක්තිය සංසාර දිගටම පිටිච්ච ශක්තියක්. ඒක සංස්කෘතියෙන්නේ නැති වෙන්නේ නැති ශක්තියක් ගැන කතා කරන්නේ. ඒක දැන් මිනිස්සුගේ සංසාර දිගටම ප්‍රශ්නේ ප්‍රශ්න ගැලපෙන්නේ ඒව ශක්තිය ඒව දැන් ආත්මයක් බවට හෝ ද්‍රව්‍යයක් බවට හෝ සංසාර බවට පත් වෙලා නැහැ. ආත්මය කරගන්නේ සංස්කාර කරන සංස්කරණය කරනවා කියලා කියන්නේ සංස්කාර වෙනවා කියලා කියන්නේ ඒහු පවතින ශක්තියක් මේ මගේ ඇඟේ ඇතුලේ දැන් තියෙන ටික ඒ ශක්තිය මේකෙත් ඒ ශක්තිය තියෙනවා මේක මම නෙවෙයි මේක මම කියාගත්තට පස්සේ මම මේ ටික සංස්කාර කරගත්තා වෙනවා ඒ ශක්තිය දන්නේ නැහැ මේක තියෙන්නේ පණ ඇති එකද නැද්ද කියලා මේ ශක්තිය ශක්තිය විතරයි මම විතරක් මේ කොටසක් කරන එක මගේ කියාගත්ත ගමන් තමයි ඒක පිළිගෙනකොට දුක නැත්තම් ශක්තිය තියෙන එක බුදුමාකාර වේගයක වැඩ කරන එක ගෑණියෙක් පිරිමියෙක් මේක මලක් මේක ගහක් පන තියෙන එකක් ඒ ශක්තිය මොනවාක්වත්ම දන්නේ නැහැ. නමුත් අපි ඒක පටව ගන්නවා. මේක මගේ මේක මගේ නෙවෙයි කියලා චේතන ඉඳලාම බඳගත්තනම් බෙරේ ලාවා. බඳගන්නේ නැතුව ඉන්නේ කරන්නේ. ඒ නිසා මේ ශක්තිය වලට සදාකාලියක් තියෙනවද නැද්ද කියන එක උසුන්ස කියනවා පටලවා ගැනීමෙන් ඇති ප්‍රශ්නයක්. ඒවා චිත්ත නියම ධර්ම. අපිට තියෙන්නේ මේ මමයි කියලා අල්ලගෙන මේ හොල්මොත නව නව නව නව කණ්ඩ පොණ්ඩ දෙන එකෙන් වෙන දුකින් අතහැරෙන විතර අපිට තියෙනවා. අපිට මේ ශක්ති පිළිබඳ කතා කරන්න ඕන නම් භෞතික විද්‍යාව ඉගෙන ගන්න එකයි තියෙන්නේ. මේක ඒක නෑ. මේක තියෙන්නේ මේ කරගත්ත පිළිකල අල්ලගෙන අය හඳුරක් අයියෙන් අල්ලගෙන දනවා දනවා පිච්චෙන පිච්චෙන කියලා කෑ ගන්න වෙනකොට බුදුහාමුදුරුවෝ නැතරපා. මේ කල්ලි හිටියොත් දන්නේ. අතරපා අඟුර නිවේද පත් වේද ඔබට වැඩක් නෑ. බත් ඇරියම ඉවරයි. ඒ වගේ ශක්ති ශක්ති වශයෙන් තේරුම් ගන්න එක තමයි අභ්‍යන් අජත්තපට විධාතු බහිද්ධාපට විධාතු පට විධාතු රේවේසා. රාහුල ආම්දුරන බුදුහාමුදුරු කියනවා රාහුල මේ බාහිරේ පට විධාතු කියලා જાතියක් තියෙනවා. බී අයිති උඹේ අජත්ත කියලා පට විධාතක් තියෙනවා. මේ පට විධාත දෙකම හුදු පට විධාත පමණයි. ඒක ඔබ තේරුම් ගන්න නම් මේකට විශේෂ ප්‍රේමයක් කරන්න ඕන කමක් නැහැ. ඒකත් හැසිරෙන්නේ අර විදිහටම තමයි. මේ නිසා මේක විපරිණාමයටපත් කරන දුකටම දුකටපත් වෙන්නේ මේක මම කියාගත්ත නිසා. අරක විදියට ගලපන ප්‍රශ්නේ නෑ. ඉන්දියාවට පාත් කරන්න කියලා මම හිතනවා මොකද ගන්නවා පිළිසිතුයි ඒක පුංචි පුංචි ගෙවල් අනිත් පහ කරලා කියන්නේ මගේ දෙයක් කියලා කොහොම අහසි රටේ අසීසින් කුංචි දෙයක් තාකවලේ මම කහබර කියන්නේ විතර කියනවා වගේ කෙනෙක් කියන්නේ ලංකාවේ ඉතින් හොඳයි කියලා හිතනවා ඒ විද්‍යාත්මක රසායනාවක් වෙන මොකද ඒක නිසා ඒක ඒක මේ ඇත්තටම මුළු ඉන්දියාවටම කියන්න පුළුවන් ප්‍රසිද්ධ වැසිකිළියක් කියලා. ඒකේ තියෙන ලොකුම වැසිකිළිය. කිසිම දවසක මේ අපස්මාර රෝගයක් එන්නේ නැහැ ඉන්දියාවේ. ඕන තැනක වැසිකිලි යන්න පුළුවන් නේද? අර ඒ වගේ හිර කරගෙන ඉන්න ඕන ගමන් නැහැ නේද? අද වැසිකිලියක් නැති කියලා වෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ හැමතැනම තියෙනවා. මම මේ දාර්ශනික කොට ඉන්න කාලේ මේ මම ඇඳ හේතු කරලා තිබුණ පිටියේ. එළ බීම බුදියන්නේ. කවුරුත් එන්නේ නැහැ. ඒකද හදිසි ඥානන් සෝහන්සේ කඩාගෙන වැටුණා කුකියට. ඇද හේතුව මොකද මේ ඇසුතුම? හරි හරි. ලෝකේ තියෙන ලොකුම ඇදේ මුතියර දැන්නේ. මේ විපපු තියෙන මිනිහා ලෝකේ තියෙන ලොකුම ඇදේ මුතියන්නේ. ඇඳක් කියලා ගත්තොත් උගාඩි 4 6 සීමාවක් තියෙන්නේ. විමුතියන බිනිය මුතියන්නේ ලෝකේ තියෙන ලොකුම ඇදේ. ඉතින් ඒ ශාන්තියක දැනගෙන හිටිය මම දැනගෙන හිටියේ නෑ මගේ ඇඳ හේතු කළ මම විමුතියකට කිව්වා හරි හරි හරි ලෝකේ තියෙන ලොකුම ඇඳේ බුදියනේ කියලා අපි ඉන්දියාවට ආවම ලෝකේ තියෙන ලොකුම වැසිකිළිය. නිසා කිසිම තැනක කවුරු හරි ඉන්දියාවෙන් දැද්දී මල පහකදී මේ වේගය දරාගෙන ඉන්නවනම් ඒක තක තියෙනවා. ජනේ මූත්‍රා වේගය දරා එතකොට අපස්මාර රෝගයන්නේ. මල මුත්‍රා වලක්කගෙන හිටියොත් තමයි අපස්මාර රෝගය. මේක අපස්මාර කරන්න දෙයක් නැහැ. ඉතින් අර මිනිස්සු කරන දේ හොඳම ආදර්ශයක් දෙනවා. මේ පහ පොළව අසුචි වැටෙනවා මූත්‍රා වැටෙනවා රත්තරන් ගන්නවා කිසි ගණන් ගන්නේ නැහැ. මාහාරද තුන්සෙත් කියලා තියෙනවා. මම මේ මහ පොළව වගේ කිය. මේක මාංශ කැත කෙරුවට, චූ කෙරුවට, රත්තරන් වැලලුවට ගාන අපි හිතන්නේ නෑ බෑ. මේ ඉන්න මිනිසුන් පිස්සු හිතනවාද මේ ඉන්දියා ලංකාවෙන් ඇවිල්ලා මේ මේ මම්මතල ප්‍රශ්නයක්. මෙච්චර මේ අවුරුදු ගාන මුළු ජනගහනයම පිළිගත්ත මූල සත්‍ය පිළිගන්න කැමති නෑ. දැන් අර අපිට කතා කරන පොඩි එකට විස්තර කරලා දෙන්න හදන්න බලන්න වැසිකිලියක් කිල්ලුවොත් එහේ මොනෝ කියයිද? උඩ පිඹලා මේ වත්ති මේ ආහාර ලෝකේ එළමන මේ කතා කරන. මුළු ඉන්දියාවේ වැසිකිලියක්. ඕනෙම දෙක වැසිකිලියට වැසිකිලියට මොනවද හිතනවද? මේ පොලිමක් මං ඉස්සරහින් ඉන්නවා කියලා. මේ හතර වටි ඒ ඔකේ තව පැත්තක් වෙනුනේ ස්වාමීන් වහන්සේ කියන්න හදන තව පැත්තක් උත්සාහ කරනවා අපිට කියන්න. අපි බලන හැටියට ඒක අපිට අප්පිරිය. අප්පිරිය බව කියන්නේ අපි ශරීර මොකද සනීපාරක්ෂක පැත්තෙන් ගත්තොත් මේකේ ඇත්තක් තියෙන බව හැබැයි. නමුත් අපි සතවර්ෂ ගානක් අපේ ආච්චිද සීයලා ඉඳන් පුරුදු වෙලා තියෙන්නේ ඒක නයි. ඒක බොහොම සාමාන්‍ය දෙයක් නෙවෙයි. අපි උදේට කන වගේ දෙයක් නෙවෙයි. අපි උදේට දත් මදිනා වගේ දෙයක් නෙවෙයි. ඒක ජීවිතයේ කොටසක් ඒකක් ඉතින් අපි පිටේ ඉඳන් ආපුවාම අපිට ඒක අකුණා. නමුත් ඒ මිනිස්සුන්ට කිසි ගාණක් නැහැ. නේ ඒකේ පළවෙනි වාක්‍ය පළවෙනි වාක්‍යුණත් මම සුද්ධ කරන්න කැමති. වැසිකිලියක් හොයාගෙන මලපහ නොකර සිටීම ශරීරයට හොඳ නැහැ. අපිට මේ වැසිකිලිය මුළු රටම වැසිකිලියක් කියලා ගන්ධ වශයෙන් බලන එක ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ කියන එක නෙවෙයි වාක්‍ය ගොඩනගන්නේ. නෑ. පළවෙනි වාක්‍යයක් කිව්වා සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත් මේක පහත් වෙන්න ඇති කියලා. ආ ආ. මතකද? අන්තිමේ ડોක්ටර් නෝනා කෙනෙක් කතා කරපු නිසා ක්ලිනිකලි ක්ලිනිකලි. හරි ක්ලිනිකලි තමයි මලපහ කරනවලයි මලපහ කරනවයි කියන එක මුළු සෞඛ්‍යෙට දෙන්න පුළුවන් ලොකම සේවයක්. තවත් අනිත් පැත්තෙන් ගත්තාම විශ්ව විද්‍යාව පැත්තේ ඉන්න එක වගේ දේවල් ඔය ඒක නිසා දෙපැත්තක් තියෙනවා. මතක තියාගන්න මේකදී අපිට ලැජ්ජා හිතෙන තැන මේක තමයි ਸਰවඥාචි කරපු ක්‍රමය. ආ. දුරට මතක තියාගන්න අපි කියන්න හදනවා නම් ඒ කාලේ මේකට වෙනසක් තිබුණායි කියලා. දැන් යශෝදරාව කිව්වේ මොකද්ද? කැටේ තියෙන කොයි ගහවත් රස වේවා. ගව්වෙන් ගව්ව දියමාලික සෑදේවා කියලා කියන්නේ මාලිගාවකවත් තිබුණ තියෙන්නේ නැති ඒ කාලේ. නැත්තම් කොහෙවත් නෑ දුෂ්කරත්වය ගීගි අතහැරිය කියලා කියන්නේ මොකද්ද? රසිකිලි අතහැරිය කියන එක තමයි. වෙන මොකක්ද? ඉතින් තිබුණ නැද්ද? තියෙන ඉඩ තියෙනවා. නමුත් මේ ජීතවනාරාමයේ නෙවෙයි ගොඩක් වෙලාට ගත කරන බුදුන්සේ වස්තුනාසේ එළියට බැස්සට පස්සේ මාස 9ක් මාස 8ක් මාස 7ක් 12000ක් එක්ක සංගයත් එක්ක යනවා. වතුර ගන්න කෝපයක් නැහැ. වතුර ටිකක් නැහැ. රසගිලියක් නැහැ. දෙකේ ඉෂුස් නැහැ. ඒක නිසා අපි දැන් මේකෙන් පස්සේ ඇවිල්ලා අපි දැන් ඒක දිහා බලනකොට අපිට පේන්නේ දැන් බුදුරජාණන් වහන්සේත් අපිට මේ මට්ටමට දාලා කතා කරන්නේ. දැනට මේකේ බොහොම පැයට යපිලා තියෙනවා. කිසිම දාසක කිසිම කෙනෙක්ගේ ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණේ නැහැ. චෝදනාවක් ඇවිල්ලා තිබුණේ නැහැ. ඉල්ලීමක් ඉල්ලලත් නැහැ. නිපුරදරාමේ 12000ක් ඇවිල්ලා වැඩ හිටියා. කිඹුල්ලක් පොරේට ආපු දවසේ. උදේ නැගිටිලා පස්සේ කවුද දැහැටි දණ්ඩ පූජා කළේ? කවුද උණුපැන් නිල්ලුවේ? කවුද ශිල්ප ශිල්පෙන් දෙන්න කතා කරේ? කවුද දානයක් දෙන්න කතා කරේ? දැන් මේ 40 සංවිධානය කරනකොට බලන්න එක දාන වේලක් කරදුනොත් ඒක කොහොම මොන ලයිච්ඡපුල් පොඩ කරන්නේ පොඩකට. යහකන්සිනක් වැඩ කරේ නැත්තම්. බෝතල් වතුර ටික නැති වුණා නම් ඒක සම්පූර්ණ ඉවරනේ පිටර කට්ටක් වගේ තියාගෙන රැකිලක් නැති එදා මොනවද තිබුණේ බෝතල් වතුර තියා වතුර මොනම දෙයක්වත් නැහැ ජීනගිරිල පාත් කරගෙන බැලුව මොකක්ද කරන්න තියෙන්නේ ටිකක් ටිකක් ගන්න බින්ද පාත් කරගෙන මේ අතිසාරය කොපිරත් අයින්නන්නේ දෙස්පස්නස් ඒක ඒක ඒක තමයි ඒ කියන්නේ රජ රජසපක් තියේදී ඒක අතහැරලා අනිත් කෙලවරටම ගියා අර පැත්තම ඒ කෙලවට නෑ දෙකෙන් එකක්වත් හොඳයි කියලා. අදකම හොඳයි කිව්වෙත් නෑ මේක හොඳයි කිව්වෙත් නෑ මුදස් කිව්වේ මේක තමයි ජීවිතේ. ඒ දෙකේදිම සමසිත. අදකෙදෙත් වැඩිය බොහොම කැමැත්තෙන් හිටියා. කිසිම පහසුකමක් නැති විවේකයටලා ඉන්නවා. ඒ නිසා අපි බොහොම පටු ශිෂ්ටාචාරික බොඩු බොහොම පටු අක්ෂාංශ දේශාංශ වගේ හිර වෙච්ච අධ්‍යාපනයක් අපිට තියෙනවා. මේ අධ්‍යාපනයේ යහට අපිට හිතන්න බෑ. අපිට හිතනකොට පේනවා අපි මනින්න හදන. මනින්න බෑ මේක ඉතාම උණුසුම් සහිත පරිසරයක්. අසුචි ගොඩක් දවසකට දෙකකට වැඩි තියෙන බොහොම එක්කන ඩිකම්පෝස් වෙලා. ඒක කරන්න බෑ සීතල පළාත. සීතල පළාතල ඒක මේ කල් යනවා. ඉතින් ඒක ඇඳිලා තියෙන ක්‍රමය. ඒක මා කියුවේ මේ ගාන්ධිතුමා මේක ප්‍රොමෝට් කරලා තියෙනවා. ප්‍රොමෝට් කරලා කියලා තියෙනවා මේ සුද්ධ මේකේ ඇත විදිහට ඉන්නකොට ඒ සුද්ධ ආකාරයේ ලොකු මන්දිරය ඉස්සරහට ගිහලා ගත කරපරනවා. ඒ නිසා ප්‍රසිද්ධිය හැම ධර්ම ප්‍රසිද්ධිය ගත කර ගත කරන්නේ කියලා. ගත කරලා පස්සේ ඉන්න බෑනේ සුද්ධ. ඒක තාමත් ගාන්ධි අනුගමනය කරන එක. ගාන්ධිතුමා කියපේක කොහොම ජයගත කරන්නේ? ඈ? අපිත් ඇවිල්ලා බුලුවන් තරම් අනුගමනය කරනවා. කවදා කවදාකවත් මේක මේ හම්බෙච්ච මේ chance එකත් ආරෙන්නේ. ඒ අර මේ මෙහි ඔය අම්බෙත්කාර බුද්ධාගමේ ඉන්න ඒ ඒ ස්වාමීන් වහන්සේලා හරිම ආදරේලු හරිම ගෞරවයලු මේ ලංකාවේ යන ආම්තුරුන් හොඳට විනයක් තියෙනවා බණ දන්නවා ඒගොල්ලෝ දැන් ඔය ඉන්නවා තේරෙන්නේ මොනවක්වත් නැහැ ඔය ඉන්න එකනේ කරන්නේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේනමක් කියලා කියනවා Taman ඒවට අනුග්‍රහ කරපැති ඒ ගිහිව ඇවිල්ලා ආරාධනා කරන්න දන්නේ නැතිව ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා තියෙනවා මොකක් හරි පිළිතකට හරි බණකට හරි ගිහින් ඉවරලා වැසිකිලියක් කියලාම මේ මිෂන් ඒ වචනේත් නෑ ඒගොල්ලන්ගේ භාෂාවේ මොනවාක්වත් කරගන්න බැරි. ඉතින් පස්සේ සමන්ත රැයින් ඉදුණු නිසා පහුවෙන්ද ගිහිල්ලා කුඩයක් අටවගෙන සෙනග දිහාට කුඩේ දිග අරගෙන වැසිකිලි අරගෙනනකොට කෙනෙක් ඇවිල්ලා කුඩේ අයින් කළාවලු මොකද කරන්නේ කියලා. ඉමර්ෂන් ඒකල තියෙන කරදරයක් කියලා. මේ ආරසා කරන මොකද කරන්නේ? තියලා හාමුදුරුවෝ දැන් මොනවක්වත් කරගන්න බැරි. ඒ මනුස්සයගෙන ඕකට ඉතින් කුඩයක් ඕනේ. කුඩේ තිබුණ නැත්නම් මම කතා කරන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට සේවය කරනකොට කියලා දෙන්න තියෙන බුද්ධහම. මොන විදිහක සංඝයාසනම කියලා ආමන්ත්‍රණය කරන දෙන්නේ නැහැ. වදින දෙන්නේ මොනවක්වත් දෙන්නේ ඒ මේක මේක මේ ඉන්දියාව කියන එක මම හිතන්නේ ඉන්දියන් කාර් එක්කත් මේකේ දිගපල්ල දන්නේ නැහැ. මේ ඒ තරම්ම මේ භාෂා જાතියක් තියෙනවා. සංස්කෘත වර්ග තියෙනවා. දේශ මේ කාර්බන වෙනස්කම් තියෙනවා. ආහාර වෙනස්කම් තියෙනවා. ඔය ඉන්දියානු ඩොලර් නෝට් වෙන රුපියල් නෝට්ටේ තමයි වැඩිම භාෂා ගන්න තියෙන ලෝකේ. භාෂා 20කින් ගහලා තියෙනවා රුපියල කියලා. නැත්නම් මේ ප්‍රාන්තයේ තියෙන අනිත් ප්‍රාන්තේ පාවිච්චි කරන්න මේ අයිතිවාසිකම් ඉල්ලන්නේ. නිසා භාෂා විශ්සද්ද පොදෝ හැම එකෙම එළියට තියෙන හැම වචනෙම ගහලා තියෙනවා. ඒ නිසා හරියට මේ අපි අර මුංචි රට කියපදිච්ච නිසා අපිට තියෙන්නේ අපිට ඒ තුඩ රට පාතට බෙද කියන්නේ කය අනම්මනම් බෙද අපි හදාගෙන ඉන්නවා. මෙහි වෙයිටට ගොඩක් වෙනවා. නමුත් මේ මිනිස්සු අතර තියෙන මේ සමතුලිතතාවයේදී down to earth උන්ටකන නිකන් ගැළපෙන ආර්ථිකයක් තියෙනවා. දැන් ගොඩක් හොඳයි. මම ඉස්සල්ලාම සරයක් වෙලාවේදී මගදී ගියා. මම බුද්ධ ගයාවයි තව එක පොලකට ගියාට පස්සේ බඩේ දිගනවා මම යනවා ගියා. ඉතින් මෛත්‍රී කාර්ය හුත් හයි හතිතින් ඊළඟට. ඉතින් අපේ හිල බුද්ධ ගාය දවස් තුනක් නතරලා ඉතියා. සිල්ලරගෙන. ඉතින් මම ආත්ම ගියා. මම සිල් ගත්ත මෛත්‍රී කාර්ය එක්කන සිල් ගත්තේ නැහැ. මිනිහට දවල් කාපු ගමන් බමන යන්න පටන් අරගත්ත බේරන්න බැරුණා. මට ඇවිල්ලා කිව්වා සර් කොත්තන ගියත් එක බුදුහාමුදුරුවෝ අපි යන්. එච්චරයි කිව්වේ. කොත්තෙන්ද ගියත් ඔය බුදුහාම අපි යන් කියලා. මම ඉතින් ප්ලේන් එකේදී කියනවා අර වීදියේ යද්දී දැක්කලු අර බෝධි බදින තැන. ඉතින් එතන හිටපුවාට මේ මේ කැන්දීම බලපටම ඉන්නේ. ඊටත් එදිය කුණු වෙච්ච පූස්පැටියක් ඇවිල්ලා අර තෙල් එකට වැටුණා. ඇහෙන තෙල් එකට නෙවෙයි. තෙල් ගන්න වාදනයට. ඉතින් අම්මා දුස්පැටිය වලිගෙන් උඩලා මෙහෙම හොටලා දැම්මම වෙදික ඒක කුසල දෙකට. ඒකල එකෙක් හැන්දක් කරකට දැම්මම බූන්දියකට. ඉදා දවල් 10ට බූන්දි තිබ්බා. බඩේලිය යන්න ගත්තාම වමන යන්න පටන් ගත්තා ලංකාවට ගිහින් නතර. මගදී කිව්වේ මට ඒ වෙලාවේදී කිව්වා නම් හරටත් බඩ යන්න ඉඩ තිබුණා. මම කිව්වේ කියලා ලංකාවට ගිහිල්ලා මට කිව්වා මෙහෙම වලිගෙන් අල්ලලා මෙහෙම කෝරලා. අතර දැන් මේ වෙනකොට මම දන්නේ මට අදිරිවිද ඉස්සර ඔතින් ඔය සාරවත් වලින් එළිය දක්වා මෙතෙන්ට එනකම් මගදීකට 50ක් විතර පිටිපස්සේ ළමයි එනවා. කෑගහන මාත්‍යා සිද්ධාලේප කියේ. ඇත්තටම අපි මේ වගේ දැන් ඉන්න ළමයි ඇඳගෙන ඉන්නේ. ඇඳුමක්වත් මොනක් කරන්නේ නැහැ. ඒ තිබුණකොට මේ වගේ රටක් ඒ වගේ මට්ටමකට ගන්නවා කියන එක. මේ අම්මෝ ලංකාවේදී මේක පැයෙන් පැය විහිතෙන් කරතයි. මේක චීන දිනුවා නම් එසේ මෙසේ නෑ. ඇත්තටම ලොකු ආර්ථික දියුණුවක් ඉන්නේ. ඉතින් දැන් හැබැයි මේ ඔය කුසිනාරාවයට යනකොට එම විශාල වැසිකිලි පද්ධතිය හදලා තිනවා රුපියලක් ගෙවන්න ඕනේ. රුපියලක් දෙකක්ද කොහොමද? ඒ හැම කෙනාගේම ගන්නවා. වැඩත් කරන තියන්නේ. ඉතින් මේ වැඩි කල මේක දකින්න හම් වෙන්නේ අද අද මේක කරගෙන ගියන එක තමයි. ඔය ටික කාලයක් කරන ඔය ඔය කැරක්ටරිස්ටික් ෆීචර්ස් නැති වෙනවා ඉන්දියාවේ. නැති විදිහට පාවිච්චි කරන පුරුදු වෙයි. ඒකදී මේක හැමදාම නෑ හැමතැනම නෑ. මේ අපි විකරත් කාලේ ඉවරයි. මම හිතන්නේ නාටකත් එමෙ මතක් කරපස්ස නෑයි කියලා එදාට අපි එන මෙතනින් ධර්ම සාකච්ඡා නැවත කරන සියලු දෙනාටම සිරුවන් සරණයි